අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 118 වෙනි අපේ නේවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා භාවේ තබ්බා පංචාංගිකා සම්මා සමාධීති තී අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 118 වෙනි භාවනාව නැත්නම් නේවාසික භාවනා වැඩමුළු වෙනකොට අපි වැඩමුළු වල විශාල ක්‍රමිකත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ හැම වැඩමුළුවකම අතනෑර අපි මුලපටන්ම කරගෙන ආපු එක කෘත්‍යයක් තමයි මේ සූතානුග්‍රහිතේ පිනිස ධර්ම දේශනාවක් පවත්වන එක. ඒක වැඩමුළුවට එකක් නෙවෙයි දවසකට එක ගන්න. සුත අනුග්‍රහිතේ පිළිපිනිස අපි සීළු පාර්ශවයන් එකතු වෙලා මේ ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් කරනවා. ඉතින් ඒක අපි මේ කලාතුරකින් අපට ලැබෙන මේ වගේ භාවනා වැඩමුළුවකදී උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මේ වැඩමුළුවට අපි විශ්ින් කරන උපස්ථානවල නැත්නම් අනුග්‍රහවල සප්පාය කරනු සලසා දීමෙන් පහින් එකක්. ඒ විදිහට අනුග්‍රහ පහක් ਸਰවචනාංශේ අනුග්‍රහිත සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ සඳහා පළවෙනිම දේ තමයි සිළු දෙනාගම හිත අලුත් කර ගැනීම පිණිස සිල් සිල් අලුත් වැඩියා කිරීම. ඒකට සීල අනුග්‍රහිතය කියලා කියනවා. අපි එදිනදා ජීවිතය ගත කරන වෙලාවට වැඩිය වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට තමන් හිතින් කයින් දෙකෙන් අලුත් වැඩිය වෙන්න ඕන. හිත අලුත් කර ගන්න. එතකොට අපිට ලොකු අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා ඉස්සර කාලේ ඒ වගේ කර්මස්ථානාචාර්යවරයෙක් හම්බ වෙන්න යනකොට බඩ විරේ කරලා ඇඟ ශක්ති සම්පන්න කරගෙන හිතත් ගෞරව සම්ප්‍රයුක්ත වෙච්ච පිං ඇතියත්ව තමයි කමඨානකට බහින්නේ. ඉතින් ඒ සඳහා කරපු උපක්‍රමයක් තමයි මේ ශීලය අදි ශීලයකට පත් කරන එක. ඒ නිසා පැවිද්දෝ තමන්ගේ ශීලය වැඩි දැඩිසේ අලුත් වැඩියා කර ගන්නවා ගිහියැත්තෝ නිත්‍ය පන්සිල් වල ඉඳලා පොය අට සිල් දක්වා පිටාලුත් කර ගන්න. ඊට පස්සේ තමයි පරියන්කයකට වාඩි වෙන හැම වෙලාවකදීම සක්මන්ට යන හැම වෙලාවකම ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ මම සිල්වතුන් අතර මගේ ඊටත් සීලක පිළිපදලා තියෙන්නේ කියලා හැම වෙලාවෙම මේ සීලය හිත අලුත් කරගැනීමේ ක්‍රමයක් විදිහට ලොකු ස්වාමීන් වහන්සේ විශේෂ ධෛර්යයක් වෙනස හඳුන්ලා දීලා තියෙනවා අපට. ඊගාට තමයි මේ කියන සුත අනුග්‍රහිතේ. අර විදිහට පිළිහිටලා බණ භාවනා කරාට නෙලන ලද මල් වට්ටියකට පැන් ඉහින්න වගේ වරින් වර වරින් වර ධර්මය ඇහෙන්න සලස්වන්න ඕන. ධර්මේ නිතරම ඉසින්න ඕන. පැන් ඉහිනා වගේ. එතකොට තමයි අපි දන්න දේවල් වැඩේට අදාළ විදිහට ගොනු වෙන්නේ. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතය. අපි දවල් අද විනාඩි 30ක 40ක පමණ කාලය ගත්තා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ධර්ම සාකච්ඡාවක්. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් අපි කරනවා. එතකොට දෙපැත්තටම කතා කරන්න අවස්ථාව ලැබෙනවා. තනි පැත්තේ ඒක පැත්තකට යන sannivedanayak නෙමෙයි ධර්ම දේශනාවක් වගේ ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. වරින් වර අරස් ප්‍රශ්නට උත්තර දෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඒක ධර්ම සාකච්ඡානුගායිත කියනවා. ඒක ඉතින් සුවිශේෂයක් වශයෙන් අද ලෝකයේ සාකච්ඡාව පැතිලා තිබුණට ආගම් වල බුද්ධ ආගමේ විතරයි සාකච්ඡා කරන්න පුළුවන් නෑනේ. අනික් වලයි තියෙන සීල සුද්ධ ලියවිල්ල කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න බෑ. සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරොත් කෙලිම අපායි. ඒක එහෙම gediya පිටින් ගන්න එකයි තියෙන්නේ. ඒ ඒ ඇදහිල්ලට කියන්නේ සුද්ධ ලියවිල්ල අදහන්න. පොතේ දරුවෝ කියලා තමයි අන්‍යාගමික අයත්තන් කියන්නේ. ඒත් ඔය පොතට පුදුම සැලකිල්ලක් සැලකනවා. කවදාක ප්‍රශ්න කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි පොතක් කියවන්නත් අහනවා. සමහරු කියවන්නේත් නෑ ගුරුන්වහන්සේ කියලා දෙන එක විතරක් අහගෙන කටයුතු කරනවා. ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා සංස්කෘත භාෂාවට ශ්ලෝකවලට එහෙම නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර වලට ඒ ඒ බමුණු කුලේ ඒක රකින්න අයට විතරයි ඒක වළංගු. අනික අයට කිසි විදියකට ඒක අහන්නත් තහනම්, කඩපාඩම් කරන්නත් තහනම්, ජීවණක් ඇති කරගන්නත් තහනම්. ਸਰවචන තමයි ශිෂ්‍යලාම උස්සස්ම ධර්මයේ දේශනා කළා. මගේ කිසිම දෙයක් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. මගේ ගුණයක් තිබුණා. ਸਰවචනාංශයේ ගුණයක් කවුරු කිව්වත් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. මගේ නුගුණයක් කිව්වත් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. ඒ තරම්ම පොළවේ ගගා විකුණන්න බඩු පිළිබඳව විශ්වාසයක් ਸਰුවචනාංශයේ තිබුණ නිසා ඇදහිල්ල ඉක්මවල ගිය තැනක් තමයි ඔය සාකච්ඡා අනුගහිතය අද මේ වෙනකොට ලෝකයේ හැම කෙනාම ඒක බොහොම ප්‍රගතිශීලී විද්‍යා විදුහුරු ක්‍රමයකට සාක්ෂියක් වශයෙන් පෙන්නනවා ප්‍රශ්න කිරීම එදා තිබුණු ක්‍රමයක තිබුණේ නැහැ මේ අවුරුදු 2600 ඇතුළත අපි ඉපදිලා තියෙන මේ සාකච්ඡා කරන යුගයකට ඒකේ නිර්මාත්‍රණ මහසී තමයි තරුවචන් වහන්සේ මෙන්න මේ විදිහට සීලානුගහිතේ සුතානුගහිතේ සකච්ඡානුගහිතේ ඇති කෙනෙකුට තමයි සමත භාවනාවක් නැත්නම් සමාධිය වැඩිවීමක් කියන කාරණාවට සුදුසුකම් තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට සීලයක් නැත්නම් සුතයෙන් අසුවිරු ඥාන නැත්නම් භෞසුත භාවේ නැත්නම් එහෙම නැත්නම් සාකච්ඡා කරලා විසඳගන්න පොටක් නැත්නම් විවරයක් නැත්නම් නාලිකාවක් නැත්නම් ඒක නම් භාවනා කරනකොට හරියට අතුරු මාවත් වලට වැටිලා කොහේ යනවද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කෙනාට සමත භාවනාවක් කරනකොට එන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. අදාළ ප්‍රශ්න අදාළ තොරතුරු යලි යලි දෙන්න ඕනේ. සීතේ නිතරම ජඩි විදියට අදිශීලක් විදියට අරසා වෙන්න ඕනේ. එතකොට තමයි ඒ සමත භාවනාවක වර්ධනයක් සමාධික වර්ධනයක් ඒකෝදී භාවයක වර්ධනයක් එහෙම නැත්නම් ඒකාග්‍ර භාග වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රඥා වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ එකට. මේ අතේ ඇඟිලි පහ එකට එකතු වුණා වගේ දිගහැරියොත් පස් දිශාවකටම යොමු වෙලා තියෙන්නේ. ඔක්කොම එක දිශාට යොමු වුණා වගේ තමයි ඒක රස වෙන්න ඕනේ. ශීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ, සමාධි අනුග්‍රහිතේ, ප්‍රඥානුග්‍රහිතේ. කලාතුරකින් තමයි ඒක වෙන්නේ. මේක වල්ලාස්සියෝ පස් දෙනෙක් බැඳගත්ත රතයක් වගේ එක එක අස්සය එක එක පැති වලට අදින්නේ. එහෙම වෙලාවට සීලවන්ත කෙනාගේ සීලය සීලවන්තයාටම අහේනිය පිණිස හිටිනවා. මේ සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහණෝ ලැබුණොත්. ඒගොම සුතයත් පොතේ දැනුම වැඩි වෙච්චාම උගත් පිස්සුව කියලා එකක් හදා ගන්නවා. භාවනාවට නෙවෙයි සාමාන්‍ය ලෝක ජීවත් වෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා. සාකච්ඡා අනුග්‍රහිතයත් භාවනා කරන කෙනකින් පිට පවත්තර ධර්ම සාකච්ඡා ඔලොමොට්ටලයි. කිසිම ගුණයක් නැහැ. ඔය කියෝ මොකට යොමු වෙනවද කියලා දන්නේ භාවනා කරන කෙනා තමයි ඒක සමාධියට නැඹුරු වෙච්ච ප්‍රඥාවට නැඹුරු වෙච්ච සාකච්ඡාවක් මෙහෙවන්න දාන්නේ. අනික් කට්ටිය තමන්ගේ බලපුලුවන් කාර්කම් පෙන්වන්න, පඬිතුකම් පෙන්වන්න සාකච්ඡා කරනවා. එතකොට ඒක ඇත්තටම මේ ධර්මයේ සරුවචන් වහන්සේට නිග්‍රහයක් වෙන විදිහටයි යන්නේ. භාවනා කරන කෙනා ධර්ම සාකච්ඡාව ගන්න බොහෝම නිහතමානීව අහිංසකව. අපි සරුවචනanse ගෝලියෝ භගවා ජානාති අහං ජානාමි. මන් දන්නේ භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේ කියපු දේ මේ පැත්ත මේ පැත්ත තම තම පෙරලන්නේ ඒ දැනුම ලබා ගන්න. ඊට පස්සේ තමයි සමතය විපස්සනා අපි වඩා. ඉතින් මේ අනුග්‍රහිත පහ අපි හැම වැඩමුළුවකම පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවට ආරම්භයක් ලබා ගැනීමට ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට හැමදම සාකච්ඡා කරලා තියෙනවා. මෙතනත් ඇති ඒ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අය ඒ යත්තන්න වුණත් අලුත් අයට වගේම මතක් කරන්නේ ඒ අනුගහිත පහෙන් තොරව අපි මේ ගත කරන කාලය නිකන් ආශ්‍රයක් විතරයි. ඒ අනුග්‍රහ අනුව තමයි නැත්නම් අනුග්‍රහ කියලා සිංහලෙන් අපි පාවිච්චි කරන සංස්කෘත ඌරුවට එහෙම නැත්නම් ඒ උපස්ස උපසත්කාරය අනුව තමයි අපේ මේ ඉන්න කාලේ වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා අපි මේ පැය අරගෙන තියෙන්නේ සුත අනුග්‍රහිතේ සඳහා. ඉතින් මේ සුත අනුග්‍රහිතේ සඳහා මේ වෙන් කරගත්ත කාලේ ඒ ගන්න ඉදිරිපත් කරගන්න මාත්‍රකාව ශීල සමාධි ප්‍රඥා කියන තුන් ශික්ෂාවටම ත්‍රිවිධ ශාසනයටම ත්‍රිවිධ අංගයන්ටම උදව් කරන එකක් වුණොත් තමයි ඒක මේ වගේ වැඩමුළුවකට උදව් කරන්නේ. එනිසා මේ වෙලාවේදී ජාතක කතාවක්වත් සිද්ධාර්ථ කුමාර උප්පත්ති කතාවල්වත් කියන්නේ නැහැ. සර්වඥාන්සේ බුදු වුණාට පස්සේ සීල සමාධි ප්‍රඥා අනුග්‍රහය පිණිස ඒ ත්‍රිශික්ෂාවට අදාළ කාරණා තමයි අපි ඉදිරිපත් කරගන්නේ පුළුවන් තරම් ධර්මදේශනාය මාතෘකාව වශයෙන්. ඉතින් මේ දැන් පොඩ්ඩකට ඉස්සලා මේ දවසේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තිබ්බ කත මේ පංච ධම්මා ධම්මේ ධම්මා භාවේතබ්බා කියන වචනය උද්ෘතය ගණ්ඩයදුනේ සූත්‍ර පිටකේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ දසුත්තර සූත්‍රය මේ වචනය නැත්නම් මේ මේ දේශනාව සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේගේ දේශනාව. මේක ශ්‍රාවක දේශනාවක්, ශාස්ත්‍රුණාතික දේශනාවක් නෙවෙයි. මේ ශ්‍රාවක වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මසේනාධිපති වශයෙන් අපි හඳුන්වන නිසා බුදුහාමුදුරුවෝ ඇරිච්චාම ඒ වගේ වැඩක් කරන්න ඊගාවට ඉන්න සුදුස්සා. දැන් කාලේ අපිට හිතා ගන්න අමාරුයි. ඒ තරම්ම ශාසනයට අම්ම කෙනෙක් වගේ පුදුම විදියට ශාසන ඉදිරි පැවැත්ම පිළිබඳව කල්පනා කරපු මහෝත්තමයන් වහන්සේ නමක්. මේ සංගීත දසුතර සූත්‍රයත් ඒ සූත්‍රයේ ඉස්සල්ලා ඒ දීඝනිකායේ තුන්වෙනි කොටසේ තියෙන සංගීති සූත්‍රය දෙකම සාරිපුත්‍ර සාංශය අපි ගැන කල්පනා කරලා දේශනා කරපු එකක්. ඒ මොකද සරුවච්චන් වහන්සේ සමග වැඩපිළිවෙලේදී මුල් මුල් යුගයේදීම පස්වග මහණුන්ගෙන් කෙනෙක් වෙන අශ්වජී ස්වාමීන් වහන්සේ ගෝලෙක් වශයෙන් සාසනයට ආපු ඒ කෝලිත පරිපතිශ්ශ කියන මේ දෙපොළ සාරිපුත්‍ර මොග්ගල්ලාන වශයෙන් දෑගසව් කියන ආසන ගතට පස්සේ සරුවචනාංශයේ පිරිනුවම් පාණ්ඩ කලින් පිරිනුවම් පෑවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ඉදිරියට පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් මේක ගොනු කරලා තිබ්බේ නැත්නම් කැඩිච්ච මල් මාලයක් වගේ මේක විසිරෙනවා. ඒ නිසා මේක ගොනු කරලා තිබ්බොත් අඩු ගානේ භාවනා නොකරත් කටපාඩමින්වත් ගෙනියලා වචන ටිකවත් ඉතුරු වෙයි කියන එක. ඒ නිසා උන්වහන්සේ සංගීත සූත්‍රයේදී ඉතරාට දවසක මේ ඔක්කොමලා එකතු වෙලා සංගායනාවක් කරන්න මෙන්න ඒකේ න්‍යාය පත්‍රය. මෙන්න මෙහෙමයි තොරතුරු සංග්‍රහ කරන්න ඕනේ. ප්‍රස්ථාර කරන්න ඕනේ කියන එක පෙන්වන්න තනියම කරපු උත්සාහයක් තමයි සංගීති සූත්‍රය. ඊට පස්සේ සංගීති සූත්‍රයේ සහ අපි ඉදිරියෙන් තියාගත්ත දසුත්තර සූත්‍රයේ වෙනස තමයි සංගීති සූත්‍රයේ තියෙන කරුණු ගොනු කිරීමක් මිස ගොනු කරපු කරුණු වල තේමාවක් වෙන්නලා නැහැ. එකේ කරුණු ගොනු කරලා තියෙනවා දෙකේ කරුණු ගොනු කරලා තියෙනවා තුනේ කරුණු ගොනු කරලා තියෙනවා 11 දක්වා කරුණු ගොනු කරලා තියෙනවා හරියටම අංගුත්තර නිකාය වගේ. නමුත් මේ දසුත්තර සූත්‍රයේට ගොඩාක් සංවිධානයක් තියෙනවා. හැම එකේ කරුණු 10යි මේකේ තියෙන්නේ. ඒ 10 අහන්නේ ප්‍රශ්න 10කට උත්තර වශයෙන්. ඊට පස්සේ ප්‍රශ්න 10ම අහනවා දෙකේ කරුණු වලට. ඉතින් දෙකෙන් උත්තර දෙනවා. ඊට පස්සේ තුනේ කරුණු වලට ප්‍රශ්න අහනවා. තුනෙන් උත්තර දෙනවා. 4 5 6 7 8 9 10 10 උපරිම කර ඇත්තා වූ ප්‍රශ්නාවලිය නිසා දසුත්තර කියන නම තියෙනවා. එතකොට ප්‍රශ්න 100ක් සහ උත්තර 100ක් ගොනු කරලා තියෙන අතර දසුත්තරම් පවක්කාමි නිච්ඡං නිබ්බාන පත්‍ය මේ දසුත්තරේ මම මේ ප්‍රකාශ කරන්නේ නිවනට තුඩු දෙන්න. ඒකේ පළවෙනි පළවෙනි ප්‍රශ්න 2 3 4 5 7 8 9 10 යනකොට හරියට පොඩි දරුවෙකුට 1 2 3 4 5 6 7 8 9 10 කියලා දෙනවා වගේ. එකේ චක්‍රේ වගේ. ඊට පස්සේ දෙකේ චක්‍රය අහනවා වගේ, තුනේ චක්‍රය අහනවා වගේ මේ ගොනුව මුළු සරුවඥ දේශිත සියලු ධර්මයන් පිළිබඳව පැතිරිච්ච පුලුල් ඥාණයකින් කරන ලද ප්‍රස්ථාර කිරිලක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් ගොනුවක් මෙතන තියෙනවා. ඉතින් මේ ඥාණය ව්‍යාකරණයකට දානවයි කියන එක ගොනු කරනවයි කියන එක තමන්ගේ නිවන සඳහා කරන දෙයක් නෙවෙයි. මේක භණ්ඩාගාരിക පරියත්තියේ ස්වභාවය ඉස්සරහට එන කෙනෙකුට අඩුවානේ කටපාඩම් කරත් පිං සිද්ධ වෙනවා. මතක තියාගත්තත් දෙක මේවා ඉදිරිපත් කරන රටාව අන්තර් සම්බන්ධතා එකිනෙක බලනකොට චින්තාමය ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ බණ භාවනා කරන එකනට ධර්ම પરම්පරාවක් වෙනවා. මේකට පස්සේ මේක, මේකට පස්සේ මේක, මෙවුවා හරියට හේතුඵල ධර්ම මල් මාලාවක් වගේ ගොනු කරලා තියෙනවා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කිව්වා වගේ. ඉතින් ඒ නිසා මේ දසුත්තර සූත්‍රය සංගීති සූත්‍රයේ ව්‍යාකරණයේ වශයෙන් පෙන්ලා දෙනවා. සංගීත සූත්‍රයේ තොරතුරු එකතු කරලා තියෙනවා. දසුත්තර සූත්‍රේව කපලා කොටලා හරියටම හතරස් කරලා පෙට්ටියක අඩුක් කරලා තියෙනවා වගේ සාරිපුත්‍ර සාංශ ඉදිරිපත් කරපු මේ මනහර ස්වභාවය මානවයා පළවෙනි වතාවට ඥාණය ප්‍රස්ථාර කරපු වෙලාව කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. කිසිම තැනක මොනම ඥානයක්වත් මොනම ධර්මයක්වත් මොනම ප්‍රතිපදාවක්වත් මේ තරම් ලස්සට ප්‍රස්ථාර කළා නැහැ. ඒක බුදුහාමුදුර කරපු දෙයක් නෙවෙයි. නමුත් ਸਰවචනන්සේ වැඩ ඉන්න කාලේ මේක කරපු නිසා ਸਰවචනන්සේ මේක අනුමත කරපු බව පැහැදිලි. ඒ බවට ਸਰවචනන්සේ කරන්නේ Tamante ඉස්සරහට ඉදිරිපත් වෙච්ච සිවණක් පිළිසෙට මේක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට පස්සේ එතන ඉන්නවා ਸਰවචාන්සිකේ කෙලිම බණහපු ඇත්තෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ නන්ද රාහුල ආදි වශයෙන් මහා ඇත්තු වගේ අය. ඉතින් ඒගොල්ලෝ මේක බලනකොට ඒක අගය කරපු නිසා තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී සාරිපුත්‍ර සාංශේ වැඩ හිටියේ නේ. ඒත් සාරිපුත්‍ර සාංශිකේ මේ කෙටි සටහන් සංගායනාට නැංගුවා. කෙටිම දීඝනිකායේ ඉවර කරන්නේ ওই සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රයෙන් ඉතින් ඒකෙන් පේන්න තියෙනවා උන්වහන්සේලා කොච්චර අමාරුවෙන් ඒ ਸਰවඥ දේශිත ධර්මය දැනගෙන පිටි දරාගෙන බණ භාවනා කරලා අරිහත්ත්වයටපත් වෙලා ඊ ගාවට මේක තව කෙනෙක් අතරපත් කිරීම සඳහා પરම්පරාව නිමි પરම්පරාවක් බවට පත් නොවීම සඳහා ඉදාම වැටකොටු බැඳලා අටකොටු හදලා අරසා කරලා තියෙන හැටි බලනකොට ඒක මහා වීර පුරුෂයන්ගේ කටයුත්තක්. අනික කෙනෙකුට කරන්නත් බෑ. දැන් ඉන්න කෙනෙක් කරන්න ගියා නම් තියෙන ධර්මයක් අවුල් කරනවා. කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. දැන් අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේලා ඇඳපු ඉරදිගේ ගිහිල්ලා ඒක කටපාඩම් කරලා ඒක ඉගෙන ගන්න එක විතරයි. අගම ක්‍රියාවත් කරන එක විතරයි. එහෙම නැත්නම් අපිට ලබන්න පුළුවන් මේ ශාසනික සැප, සාන්ත සුන්දර භාවය ලබා ගන්න එක විතරයි මේ එහාට මම මේක සුද්ධ කරනවා කියලා අතක් කුස්සලා කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා ඒහා සමාන ගොඩනගන මේ ලක්ෂණ ඥාන ප්‍රස්ථාරය ඥාන විභාගය ශාසනික විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. නෛර්යානික ශාසනික විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය වගේ ලොකු සුද්ධ ලියවිලි තියෙනවා. හරියට ඉස්සලා කියපේක පස්සේ නැහැ පස්සේ කියපේක ඉස්සලා නැහැ ඒ නිසා ඒ වගේ තියෙනවා හරියට පටලැවෙන තැන දැන් මේකේ බුද්ධ දේශනාවේ 15000ක් විතර අපිට සූත්‍ර හම්බ වෙනවා ඒ සූත්‍රවලත් එකිනෙක අතර පටලැවිල්ලක් නැහැ මේ ප්‍රස්ථාර කරපු වෙලාවේ ගොනු කරපු වෙලාවේ ප්‍රශ්නකුත් නැහැ ඒක නිසා පේන්න තියෙනවා මේක ප්‍රශ්න ලිහන ක්‍රමයක් මිස හුදු ඥානයේ වශයෙන් ඔලොමොට්ටලින්ට අංකුට්ටමක් වගේ එකක් නෙවෙයි මේක. පඬිතකම් කියන්නේ එකක් නෙවෙයි ප්‍රශ්න විසඳන එකක්. ඒක නිසා ඉදිරිපත් කිරීමෙත් ප්‍රශ්න නැහැ. කරන කෙනාට ප්‍රශ්න නැහැ. කෙරුවට පස්සෙත් ප්‍රශ්න නැහැ. ඒ නිසා එවැනි කාරණාවකට අපිට මේ අවුරුදු 2600 කට පස්සේ පොත පෙරලලා කල්පිරි මැදලා මේ අපේ උත්තරමන් වහන්සේලා අපි වෙන මේක අරසා කරගෙන හිටියා. ඉතින් ඒ කාරණා අපි ක්‍රියාවට නංවලා අපිට මේකෙන් දශම ස්ථානයක් හෝ 100න් එකක් හෝ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපි ශාසන සේවාවකුත් කරනවා. මොකද උන්වහන්සේලා එදා ප්‍රස්තාර කරපු දේ ඇත්තයි. ඒකට අපිට උඩින් යන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඒක ශාරේ උරා ගන්න එක විතරයි. දෙක එදා සරුවචන් වහන්සේ ඉදිරිපිට සවැත්නුර ජේතවනාරාමේදී යමක් සිද්ධ වුණා නම් බණ භාවනා කරන කෙනාට අදත් මේ ලංකාවේ හිටියත් නිස්සාරණමනේ හිටියත් වෙන්න තියෙන දේ වෙනවා. ඒක ඔප්පු කරන එකත් ශාස්ත්‍රික වශයෙන් විශාල අඳහැරියක් වෙනවා. Tamanටත් ලොකු අසහනී අඩුවීමක් ආතති අඩුවීමක් වෙනවා. ඒ මම කතා කරේ මේ දසුත්තර සූත්‍රය පිළිබඳ වර්ණාව. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපි මේක අපි තමා වශයෙන් මේක අවබෝධ කරනවා කියන එකත් මහා ලොකු දෙයක් තමයි. නමුත් මේ අවබෝධ කරගත්ත දේ මැරෙන්න ඉස්සලා කාට හරි දීලා මැරෙන එක නැත්නම් මේ ධර්ම පොදිය ධර්ම මල්ල තව කෙනෙකුට දෙනවා කියන එක හරීම ප්‍රවේශමෙන් කරන්න ඕන. Taman අවබෝධ කරන්නේ නැති දෙයක් දෙන්න හදපු ගමන් ඒක Tamanට ආව කැපෙනවා. Tamanගේ ගමන්ට අන්තනි බාධාවක් වෙනවා. ඒ වගේම තමන් අවබෝධ කරපු දේ සුදුස්සෙක් හොයලා බලලා දී ගන්න බැරි වුණොත් විශාල බෝධලයක් හම්බ කරලා අන්තිමට දී ගන්න දායාදේ දී ගන්න කවුරුත් නැතුව නිකන් රාශාන්තක වෙනවා වගේ එහෙම දෙයක්ත් වෙනවා. ඒක නිසා බණ භාවනා කරන ඇත්තෝ අනික් අයට වැඩි ශාසනයට වග වෙනවා. දරුවචාන්සේ සඳහන් කළා තියෙනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේකේ නිමි પરම්පරාවක් වෙන්න දෙන්න එපා. කාට හරි මේක Taman පණේපා කියලා මේක කියලා තේරුම් අරගෙන භාවනා කරලා පළප්‍රෝජන ගන්න අතර ඊටාම අමාරුවෙන් මේ තේරුම් ගන්න කාරණාව තව කෙනෙකුට දෙන එකක් තමයි මේ තේරවාදේ තියෙන්නේ. ඒක අපේ ජාතකයේ හැටි, අපේ වංශයේ හැටි, අපේ කුලයේ හැටි ආනේක ගෙනියන්න අපි ඉස්සලාද අහමු. අහලා ඉවර වෙලා අපි මේ හම්බ වෙන කාලය තුල අපි ඒක ක්‍රියාවත් කරලා බලමු. බලලා ඒක අපට ගැටලුවක් නැත්නම් අපේ ශ්‍රද්ධාව වැඩෙනවනම් අපේ ශීලයට අනුග්‍රහයක් වෙනවනම් සත්‍යයට අනුග්‍රහයක් වෙනවනම් අන්න ඒ ටික කියලා දෙන්න කාට හරි. ඉතින් එහාට පැහෙන්න යන්න එපා. ඊට ඕන කෙනෙක් කියන අන්න පොතේ තියෙනවා කියව ගන්න කියන්නේ. Tamanට තේරෙන ටික නම් ඒකට කියන්නේ චර්යාය වෙන අපදානේන සම්පායය කියලා. තමන්ගේ චර්යාවෙන් සපේලා කියන තමන් දන්න ටික. ඊට පස්සේ කියනවා මං ගත්තේ මෙතනින් මං කිරුවේ මෙහෙමයි මෙන්න මට වැටහිච්ච ටික මෙන්න පොත තියෙනවා. ඕගොල්ලොත් කරගන්න. එතකොට ඒ කෙනාට අර ගිය කෙනාගේ ප්‍රායෝගික මගපෙන්වීම අනුව තව කෙනෙකුට කරබැලීමේ ආසාව ඇවිල්ලා ඉදිරියට යන්න යන්න මේ වැදයක් නැත්තම් මේ පැණිගුලාවක් කන්නා වගේ මේක රසයක් තියෙනවා. ඒක නිසා අපි අද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දසුත්තර සූත්‍රයේ පංචක නිපාතේ නැත්තම් පහේ පොත දිගෑරලා ඒකේ දෙවෙනි කාරණාවටයි මාතෘකා තැබුවේ. කතමේ පංච ධම්මා ධම්මා භාවේ තබ්බා. භාවතා කළ යුතු වඩා වර්ධනය කළ යුතු ධර්ම පහ මොනවාද? අපි ගිය පාර වැඩමුළුවට ගත්තේ කතමේ පංච ධම්මා බහුකාරා. තමන්ට වැඩියෙන්ම උදව් වෙන කාරණා පහ මොනවද මේ සාධනේ? බහූපකාර කියන වචනේ එකේ තියෙන බහුකාරකය. ඒකෙදි පෙන්ලා දුන පංච පදාහානංගියානි කියන කාරණා තමයි උත්තරේ වුනේ. වඩාත්ම මේ ශාසනයේ උදව් කරන කාරණා පහ මොනවද කියලා ප්‍රශ්නයක් අහන්න වටිනවා ශාසනයේ. අහුවත් උත්තරේ වෙන්නේ පංච පදාහානියන්. ඒකට උනන්දු කෙනෙක් කියනවා ගිය වැඩමුළුවේ අපි ඒකට දේශනා පහක් අයක් තිබ්බා අහන්න පුළුවන්. දැන් ඒක දැනගත්තට පස්සේ කතමේ පංච ධම්මා භාවයේ ධම්මා අර කියන බහුකාර්ය ධර්ම ලබාගත් කෙනා අන්ට ලබා ගැනීමට කටයුතු කරන එකනා වඩා වර්ධනය කළ යුත්තේ මොකක්ද? භාවයේ තබ්බ කියන වචනේ මේකේ තියෙන. ඉතින් ඒක පෙන්වන්නේ පංචාංගිකා සම්මා සමාධි. අංග පහකින් සමන්වාගත පුලුල් සමාධිය. සම්‍යක් සමාධිය. එහෙම නැත්නම් නිවැරදි සමාධියයි. ඉතින් අපි මේ වැඩමුළුවේ දේශනාවල ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සාරිපුත්‍ර සාංශේ පෙළ ගහලා තියෙන සමාධි පහක් ගැන. ඉතින් ඒක සමාධිය ගැන ඉගෙන ගන්නකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සමාධි කීප වලකම සඳහන් වෙනවා. සමාධි ඉන්ද්‍රිය නැ ඉස්ලාම තුනවා චිත්ත irdipaද වශයෙන් irdipaදයේ සඳහන් වෙනවා ඒ සමාධිය කතා කරා. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, සමාධි බොජ්ජංග, නැත්නම් බොජ්ජංග වශයෙන් සමාධි කාට මග්ගංග සමාධි කියලා මේක පස්පොලක පරිණාමයක් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ පස්පොල පරිණාමයට සමාන්තරව යන සම්මා සම්පූර්ණ සමස්ත සමාධිය එහෙම නැත්නම් කියනවනම් ඒ පුළුල් සමාධිය පහකට අනුපිළිවෙලින් පෙළ ගහන්න පුළුවන් සාරිපුත්‍ර සාසකේ ඥානෙට. ඒ මාත්‍රිකා ටික තමයි අපි දවසෙන් දවස දවසෙන් දවස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක් ප්‍රකාශ කරාට පස්සේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගන්නේ පීති පරණතා සමාධි කියන ප්‍රීතිය පැතිර ඉතිර යන සමාධි මට්ටමක් තමයි ඉස්සල්ලාම ආරම්භක වශයෙන් මංගලාවතරණේ වශයෙන් අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මේ පීතිය පැතිරෙන, ඒ කියන්නේ භරණා පීති කියලත් මේකට එක පැත්තකින් කියනවා පීති පරණතා කියලත් පරණේ කියලා කියන්නේ පැතිරෙනවා කියන එක පස්සනක් ප්‍රීති ගැන කතා කරනකොට පරණා පීති කියලා එකක්වත් කතා කරනවා. මෙතන කියන්නේ පීති පරණතා ප්‍රීතිය කියලා කියන්නේ ඉතිර පැතර යන જાති ධර්මයක්. ඒකේ අනිත් පැත්ත තමයි ශෝකය. ඒක නිසා යම් තැනකදී යම් කිසි කෙනෙක් ගේහසිත දෝමනස්සය ගේහසිත ශෝකය ඉක්මවපු වෙලාට යාට ගේහසිත ප්‍රීතියක් හම්බ වෙනවා. ගෘහාශ්‍රිතව අමුදරුවන් රකමින් කටයුතු කරන පෘථග්ජන පිරිස් මේ ප්‍රීතිය සඳහා තමයි යෝග කරන්නට නොකරන්න වටින සෑම ජඩකම් කරන්නේ. කමං ගත කරන ජීවිතයේ ප්‍රීතිය ලැබෙනවා නම් හොඳ නරක ප්‍රශ්නයක් නැහැ. සාධාරණ සාධාරණ ප්‍රශ්නයක් නැහැ. කොල්ලෙන් හරි මල්ලෙන් හරි ඒ ප්‍රීතිය ලබා ගැනීම සඳහා ගත කරන හැටි බලනකොට ගොඩෙනේ අපත්‍ය ආහාර වළඳනවා අපත්‍ය ඉරියව් පවත්වනවා අපත්‍ය කාලගුණ වලට යනවා අපත්‍ය තැන් අසුර කරනවා අපත්‍ය පුද්ගලයා අසුර කරන මේ ප්‍රීතිය හොයාගන්න. ඉතින් ඒක නිසා අයියත් අවසානයේ අකාලේ නැහිනෝ මේ දැඩි ලෙස ප්‍රීතිය හොයන්න ගිහිල්ලා. ඉතින් එහෙව් ලෝකයක තමයි අපි මෙතෙක් කල මේ අධ්‍යාපනය හරහා ආර්ථිකය හරහා දේශපාලනය හරහා සමාජ විද්‍යාව හරහා දැඟලුවේ. මෙතනින් එක්කෙනෙක්වත් නැහැ එහෙම ප්‍රීතියකට පිටිපස්සේ නොගිය කෙනෙක් නැහැ. ඒක පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ පිටිස්සල සාමාන්‍ය කෙනෙකුට වැඩිය සමාජ තලයේ ඒක ලබාගෙනක් තියෙනවා. නැත්තම් පැවිද්දක් ලබන්න බෑ. නැත්තම් අපිට භාවනා කරන්න එන්න විවේකයක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි කොරු වෙන්න ඇති, එහෙමනම් අන්ධයෝ වෙන්න ඇති, එහෙම නැත්තම් අන්තභාගකාර වෙන්න ඇති, එහෙම නැත්තම් ලෙඩ්ඩු වෙන්න ඇති, නැත්නම් මානසික අසහනකාර වෙන්න ඇති. එක්කෙනෙකුට අක්කත් මේ ගේහසිත ප්‍රීතියක්වත් ලබන්න බෑ. ඒකත් හම්බ වෙන්නේ බොදු ජනතාවෙන් බොහෝම සුළු පිරිසකට. ඒ ලැබිච්ච ඇත්තෝ කලාතුරකින් තමයි මේ ලෞකික ප්‍රීතිය, ධිට්ඨ ධම්ම ප්‍රීතිය, සම්පරායික ප්‍රීතියකට පරිවර්තනය කරන තරම් කල්පනා කරන්නේ. අර ප්‍රීතිය ලැබෙන්න ලැබෙන්න එහිම ඇලී ගලී ගන්න නිසා ඒ කෙනෙකුට මෙලෝ වශයෙන් මේ සැප වින්දට මේක හැමදම තියෙයිද මේක අනුන්ට දුක් දීලා ගන්න ප්‍රීතියක්ද ශූරකාල ලබන ප්‍රීතියක්ද පරිසරය කෙලසලා ගන්න ප්‍රීතියක්ද මහා පෘථිවිතලේ රත් කරලා ගන්න ප්‍රීතියක්ද කියන එක හිතන්න කල්පනා කරන්න ප්‍රීතිය ලැබිච්ච ඇත්තන්ට බොහෝම අඩුයි අවස්ථාව සැලසෙනවා. මොකද ප්‍රීතිය ආවට පස්සේ අපේ හිත හරීම මතු පිට දඟලන්න පටන් ගන්නවා. ඒක නිසා ගැඹුරක් වැටෙන්නේ නැහැ. ගැඹුර වැටෙන්නේ දුක ආපු වෙලාව. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතන දුක යටපත් කරලා යම් ප්‍රමාණ සමාජ තත්ත්වයක් අරගෙන ආර්ථික තත්ත්වයක් කරන දේශපාලන තත්ත්වයක් අරගෙන එයා හිතුවොත් මේ ආමිෂ වූ ප්‍රීතිය निराමිෂ කරන්න ඕන. ditta dhamma වූ ප්‍රීතිය සම්පරායික කරන්න ඕන. මෙලෝ වශයෙන් තියෙන මේ ප්‍රීතිය මත්තටත් ගැළපෙන සාධාරණ ප්‍රීතියක් වෙන්න ඕන කියලා කල්පනා කරන මිනිහට ආගමික මිනිස්සයි කියලා කියනවා. ආධ්‍යාත්මික මිනිස්සයි කියලා කියනවා. ඇත්තටම කියනවා නිවන් දකින්නට වැඩිය අමාරු තැනක් තමයි එතන. යම් කිසි කෙනෙක් යම් මට්ටමකට ඇවිල්ලා එයා ඊට පස්සේ ලැබිච්ච ප්‍රීතියේ ගුණය සලකලා, මත්තටත් සලකලා, සාධාරණ බව සලකලා, ආමිෂ නෙවෙයි, නිර්ආමිෂ බව සලකලා, සම්ප්‍රාය දිට ධම්ම නෙවෙයි, සම්ප්‍රායික බව සලකලා යනවා කියන්නේ පැහැදිලිවම ජම්මාන්තරගතව ගෙනාප කර්මානුරූපව ගෙනාපු දෙයක්. ඉතින් අපි මේ සුළු පිටිසට අහු වෙලා ඉන්නවයි කියලා කියන්නේ අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර තරම් පෙරම් තරණ පෙරම් පිරලා නැතුව ඇති. නමුත් පුංචි පෙරම් පිරීමක් පිරලා නෙමෙයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ භාවනා කරන්න එන කට්ටියගේ තියෙන දුර්ලභම තමයි ඒසා විශාල පාරමිතා පුරලා manussාත්ව ප්‍රතිලාභයක් ලැබලා තමහට පැවිද්දක් ලැබලා ඒත් මේ ඉදිරිපත් වෙච්ච පුංචි කරදරය දුක පශ්චාත්තාපය ගැන කතා කර කර ඉන්න එක තරම්ම මුස්පේන්තුයි අපි. අපිට මතක නෑ මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය ලබන්න අපි කොච්චර මහන්සි වුණාද කියලා. ලැබිච්ච මනුස්සාත්ම භාවය මේ විදිහට සාධාරණ ජීවිතයක් ගත කරන්න අපි කොච්චර ප්‍රයත්න කරාද කියලා තනි තනියම සමහරට අම්මා අප්පවත් නැතුව. ඊට පස්සේ අපිට ඒ සඳහා අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කොච්චර ප්‍රයෝග ඥාන අවශ්‍ය වුණාද? දැන් ඔක්කොම සාර්ථක වෙලා තියෙනවා මේ දැන් කූඹියක් කනවා කියලා නඩු. දතර දිනවා කියලා නඩු. කොණ්ඩ පැහිනවා කියලා නඩු. හමරලි වැටෙනවා කියලා නඩු. අපිට මතක් වෙනවා නම් මේ අපි මේ තාක් ලැබෙලා ලැබලා තියෙන මේ ආර්ථික දේශපාලන සමාජික தত্ত্ব පුංචි අහම්බයක් නෙවෙයි. අහම්බයක් නෙවෙයි. පුංචි දෙයක්වත් නෙවෙයි. අන්න ඒ ලැබලා අපි අනිච්චීලොබ දෙනවා වගේ එයින් සතුටටපත් නොවි අපි නිර්ාමිෂ සුඛයකට හිත යෙදුවයි කියලා කියන්නේ මේ හැම කෙනෙක්ම විප්ලවීය වූ රැඩිකල් වාදී වූ පිරිසක්. අනික සමාදම් වෙන්නේ නැති කෙනා හැමදාම චර්චුරු තමයි. එයාට ප්‍රීතියක් තිබුණාට බුද්ධ විඳින්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ඒසා විසාල ලබාගත් බුද්ධෝත්පාද කාලයක්, ඒසා විසාල අමාරුවේ ලබාගත් manussත්ත්ව ප්‍රතිලාභයක්, ඒසා විසාල අමාරුවේ ලබාගත් ක්ෂණ සම්පත්තියක් පැවිද්දක් කල්යාණ මිත්‍රාශ්‍රය ධර්ම ශ්‍රවණයක් ලැබලා මේ ලැබිච්ච දේෙන් ප්‍රීති වෙන්නේ කොහොමද? ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි. ඒකට හැකි සංඥාව කියලා තමයි අපි පොතේ සඳහන් කරලා තියෙන්නේ. කරණීයන් අත්ත කුසලීන යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියන තමන්ගේ අත්ත කුසලයේ හොයන කෙනා ඒ සාන්තපදේ ලබා ගැනීම සඳහා කටයුතු කරන තමන්ගේ අත්ව කුසල හොයන කෙනා සිදු පල්ලවෙනිම ලකුණ තමයි ශක්කෝ හැකි සංඥාව තියෙනවා. මේ නරක පැත්ත දකින්න කෙනෙකුට මේ ශාසනේ ඉඳුල් පතක්වත් කන්න හම්බ වෙන්නේ නැහැ. මේ ශාසනේ තියෙනෝනේ පීති පරණතා ලබලා තියෙන මේ ප්‍රීතිය සමාදන් වෙන්න. ඒක මේ ආඩම්බරයක් නෙවෙයි. මාන්නක්කාරකමක් නෙවෙයි. අත්නෝමතිකව සැප හොයා යාමක් නෙවෙයි. එහෙම නොවුනනම් මේ ජීවිතයේ තියෙන මේ දුක් කරදරත් එක්ක ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා ਸਰුවචනාංශෙත් නමක් තියෙනවා සුගත කියලා. සුගත කියලා කියන්නේ සුන්දර ලෙස මේ ගමන ගිය උත්තරමයන් වහන්සේ. සිනාශිෂී මුහුණ දුන්නේ හැම දුකකටම. අපි උන්වහන්සේගේ දුවදරුව මිස මේ අනික්ගොල්ල වගේ චර්චුරු ගාන જાතියක් වෙන්න බෑ. ඒක නිසා මේ පීටි පරණතා කියලා කියන්නේ පැති දෙකක් පේන්න තියෙනවා. එකක් තමයි දැනටමත් Taman උපයාගෙන තියෙන මේ වටිනා ක්ෂණ සම්පත්තිය පිළිබඳව එළඹ වාසය කිරීමේ ප්‍රීතිය තියෙනවා. දෙක ඒක තව තවත් දියුණු කරගන්න භාවේතබ්බ ඒ කියන්නේ මේ ජීවිතය අපි ලබන පාටිහාරීය ඥාණයෙන් තව දියුණු කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මෙන්න මේ දෙක තියෙන මනුස්සයා මායයටවත් වටන්න බෑ. ඍතු ගුණයට වටන්න බෑ ආහාරයට වටන්න බෑ කර්මයට වටන්න බෑ අනුගේ හිතවිලි වලට වටන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම බලනවනම් තිබුණු පරණ පිනත් එයා දාන්න. මට අද ලැබිලා තියෙන වටිනා ක්ෂණ සම්පත්තිය. ඒකෙන් නතර වෙන්නේ නැහැ. එයා පාටි හරිය ඥානෙ පාවිච්චි කරනවා, උපත් ඥානෙ ඉක්මවල ඥානෙ පාවිච්චි කරනවා. ක්‍රමසාවිදි පාවිච්චි කරලා පොතේ ඥානමත් ඉක්මවල පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මේ ලැබිච්ච ප්‍රීතිය තවදුරටත් පැතිරෙන්න. ඊතර පැතිරෙන සඳහා කටයුතු කිරීමේදී දැන් මේ දසුත්තර සූත්‍රේ නම් තියෙන්නේ සම්මා සමාධිය සඳහා. ඒ නිසා හිතෙන්නේ මේක සමාධියට බර දේශනාවක් කියලා. මම මගේ දේශනාවේ උත්සාහ කරනවා දේශනාවලියේදී මේක මේ සමාධි නැත්නම් සමතයට පමණක් නෙවෙයි විපස්සනා වේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා අවාසනාවකට අපේ අටුවාචාරින් වහන්සේලා ඉස්මතු කළා නැහැ. අතුවාචාන් වහන්සේලා ඉස්මතු කරලා පෙන්ලා තියෙන්නේ සමතයේදී ලැබෙන මේ ප්‍රීතිය තමයි. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ අතුවාචාන් වහන්සේලාගේ මතයේ අනුව සමත සමාධියක් තමයි. ඉතින් ඒකත් අපි ඉදිරිපත් කරගන්න ඕන. මොකද අපේ ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාව ඉදිරිපත් කරගත්ත දෙයක්. නමුත් සූත්‍ර කෙලින් කියලා බලනකොට පේනවා ගොඩාක් අවස්ථා තියෙනවා සුද්ධ විපස්සනා කරන කෙනාටත් එබැවින් තමයි සමතේ පිළිබඳව අයිතිවාසිකමක් නැති කෙනාටත් මේ ප්‍රීතිය පිළිබඳ විශාල නොදැක්ක පැත්තක් අඳුරු ගුහාවක් තියෙනවා. අන්න ඒක මතු කරගත්ත කෙනා මේ භාවනා ගමන යන්නේ පැවිද්ද කරන්නේ යෝගාචර ගමන යන්නේ සීනාසිසි. චාරු චුරු නැති වෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය භාවනා ගමනකට. මේ පැවිද්ද භාවනාවෙන් තොරනම් චාරු චුරු විතරයි. ඒකට කියන්නේ නෙක්ඛම්ම සීත දෝමනස්සේ. ගිහිගේ අතහැරියට පස්සේ දෝමනස්සේ තියෙයි. අරක නෑ මේක නෑ අරයා කෙනහිලිකම් කරා මෙයා කෙනහිලිකම් කරයි කියලා තාමත් ආමිෂයේ සම්බන්ධ විතරයි. නමුත් භාවනා කරන එක්කනට ඒ කරදර නැත්තේ නෑ. ඒ කරදර තියෙනවා. නමුත් එයා දන්නවා ඒක දුක්ඛ සත්‍යයේ අංගයක් කරගෙන සතිය පිහිටීමට නිදර්ශනයක් කරගෙන අරමුණක් කරගෙන භාවනා වට ගන්න නෙවෙයි භාවනා නංග ගන්න. බාධකයක් කරගන්න නෙවෙයි සාධකයක් කරගන්න හැටි සමතෙට විතරක් සීමා වෙලා නැහැ. ඒක විපස්සනාවටත් කියනවා. ඒකට සූත්‍ර රාශියක් දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අපි අවශ්‍ය වෙලාදී ඒක ඉදිරිපත් කරගනිමු. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලමු. ඒ ඒ ගැඹුරකට යන්න ඉස්සෙල්ලා මේ අපේ ශාසනයේ ප්‍රීතිය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. ප්‍රීතිය කියලා කියන්නේ 52ක් වශයෙන් ඔය අටුවාවේ සඳහන් කරන චෛතසික වලින් එකක්. ඒකට තියෙන්නේ පින යන ගතිය. ඉතින් ඕකටම සමහරට පින කියලා කියනවා. පුනාචීති, හදයන් පුනාචීති කියලා පින සඳහන් කරලා තියෙනවා. ඒකම තමයි ප්‍රීණණය කියලා කියන්නේ පින් ඇති මනුස්සයා ප්‍රීතියෙන් ජීවත් වෙනවා. කොච්චර දුන්නත් කාලකන්‍යා කම්මැලියෙන් තමයි පිලුණු වෙලා තමයි පශ්චාත්තාපේ තමයි ගත කරන්නේ. ඒක නිසා මේ කාලකන්ණි පශ්චාත්තාප ජීවිතය ප්‍රීතියක් හෝ ප්‍රීතියට හේතුවක් කරගන්න එක තමයි විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා දන්නේ නැති එකනා පටන් ගන්නෙත් කනගාටු, ඉවර වෙන්නෙත් කනගාටු, ගමනත් කනගාටු. විපස්සනා තේරුම් ගන්නකොට තේනවා විපස්සනා ඉස්සලා වැටෙනකොට තේනවා මෙතෙක්කල් බාධාවට හිටපු දේ, අරියාදුට හිටපු දේ සාධකෙට හිටිනවා. ගමනට අත්දවයක් වෙනවා. උත්ප්‍රේරකයක් වෙනවා. උනන්දු කරවීමක් කරනවා. යම් කෙනෙක් අපේ ජීවිතේ අපිට හම්බ වෙලා ආදර්ශයක් පෙන්වනවා නම් මෙතෙක්කල් කරදරයි කියපු එක වෙනුවට අරියාදුවක් කියලා පෙන්වනවා වෙනුවට ඒක සාධකයක් කරගන්න පැත්තේ අන්නේ උත්තරමයට කියනවා සත්පුරුෂයයි කියලා. යම් ධර්මයක් ඇහෙනකොට තමයි මෙතෙක්කල් කරදරේ බාධා කරගෙන හිටපු දේවල් හරි පැත්තට දාලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන්න පුළුවන් එකට කියනවා සද්ධර්මය කියලා. ඒ විදිහට සත්පුරුෂ ආශ්‍රය සහ සද්ධර්මය නැත්නම් ඉතින් ජීවිතේ හරීම කටුකයි. නැතත් කටුවයි. නැතත් කටුකයි. මේ කටුක ජීවිතේ තමයි අපි සත්පුරුෂයන් හරහා සද්ධර්මයේ හරහා මේ ප්‍රීති චෛතසිකයේ හරහා ඉදිරියට ගෙන යන. මේ ප්‍රීතියට විරුද්ධ කාර්යය වශයෙන් පෙන්වන්නේ භාවනාවේදී නීවරණ වල මතුවෙන කුක්කුච්ච සැකේ. අපේ මුළු භාවනා ජීවිතේම කාලකන්ණි වෙලා තියෙන සැකේ නිසා. සැකේ කියන්නේ සද්ධාව නැහැ. ඉතින් එහෙම කියනකොට උඟ දෙනේ කොළුව පොළවේ ගහගන්නේ අයි හත් දෙයියනේ මෙච්චරත් පැවිදි වෙන්න අපිට සද්ධාව තියෙද්දී මේ මොකද්ද මේ කියන්නේ කියලා. කියන්න තියෙන මෙච්චරයි. සීලෙට ওই සද්ධාව හොඳටවත් ඇති. සමාධියටත් ওই සද්ධාව ඉහටත් උඩි. විපස්සනාවට නම් ගොයෝ මදි. විපස්සනාට දෙන ප්‍රධාන බාධාව තමයි මේ යන ගමන පිළිබඳ සැකයි. භාවනා කරන්න ගිය ගමන් ඉඳගත්ත ගමන් මේ මතුවෙන හැම දෙයකින්ම හිතෙනවා හරි පාරද වැරදි පාරද සමතේද විපස්සනාවද ඉදිරියටද යන්නේ පස්සටද යන්නේ කියලා මේ දෙකට දෙතෑවර ගතිය නිසා අපි හරියට පෙට්‍රල් පුච්චනවා. එහෙම නැත්නම් හරියට ක්ෂණ සම්පත්‍ය ඉක්මව ගන්නවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ කනෝ වේමා උපජ්ජකා අනේ මේ අනවශ්‍ය සැකයක් අනවශ්‍ය බාධාවක් ඉදිරියට ඇවිල්ලා මට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා. මට මේ ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයන කල්යාණ මිත්‍ර ලැබේවා. ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයන විදිහේ සද්ධර්මයේ ලැබේවා කියනකොට අපේ මොලේ මෙතෙක් කවදාකවත් වැඩ කරපු නැති අමුතුම ස්නායු පද්ධතියක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒව දැන් මලකඩ කාලා තියෙනවා. දූවිලි වැදිලා තියෙන්නේ. අපි දන්න මේ පුංචි පටු තීරුවේ තමයි අපි මෙතෙක් කල් පොලිෂ් කර කර කලුපිටි මැද මැද ගිහිල්ලා තියෙන්නේ. මේ ප්‍රීති පරණතාවේ දැනගත්තට පස්සේ අපි අර වැඩ නොකරන පුස්කාච තිබුණු දේවල් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ මුල්ලකට දාලා තිබුණ එකක අලු ගසා දාලා නැගිටියෝ වගේ මේ මොලේ ඒ වැඩ කරන ගත්තාම ඒකට අපි කියන්නේ තිරියන් වෙනවා වයසට යන එක නෙවෙයි අනිත් පැත්ත. වයසට යන්නේ කියලා කියනකොට වැඩ කරන පතු තීරේ විතරමයි යන්නේ. ඒක ගෙවිලා රිට්ටයි හන්දයි ඉවර වෙලා යනවා. මුළු මොලේම වැඩ කරන පටන් ගත්තට පස්සේ අපි කිව්වොත් මේ මුළු සභාවෙම ඉන්න ඔක්කොමලා ශ්‍රම විභජනයේ තේරු ගන්න හැම කෙනාගේම කොටස් ඉෂ්ට කරනවා නම් මේක සුරපුරක් වෙනවා. එක්කිනුට කරන්න බෑ. එක්කෙනෙක්ගේ දන්න ටිකෙන් කරන්නත් බෑ. හැම කෙනාම ඒකට වතපිලිවෙතට පෙළඹෙන්න ඕනේ. ඒකල හැම කෙනාම ඒකට ඒ වතපිලිවෙත කරනවා නම් මේක මීමැසි පොදියක් වගේ. හැම කෙනාම වැඩ. හැම කෙනෙක් කෙනෙක්වත් අතාරින්න. එයා දන්නවා යාර කරන්න ඕනේ. කෙරුවට පස්සේ මේක පුදුමාකාර ගුමු ගුමුනන්ද දෙන්න පටන් ගනි මීමැසි පොදියක් පාඩපත්. ඒ වගේම තමයි අපි කියමු මෙතන 50 දෙනෙක් ඉන්නවා කියලා වගේ මොලේ තියෙනවා. නැත්තම් මොලේ කියනට වැඩි හිතේ තියෙනවා. ওই චෛසික 52ක්. ඒක එක්කනට කෘත්‍ය තියෙනවා. ආන්නේ කෘත්‍ය ඒගොල්ලෝ දන්නවනම් ඔක්කොම නිවන් දැකලා තියෙනවා. අපේ වෙලා තියෙන්නේ ගොඩාක් කරන කුල්ලෙන් වහලා වහලා දාලා අනී අපි කාලා කන්නේ අපිට අරක නෑ මේක නෑ කිය කිය කිසිම චෛතසිකයක තියෙන ප්‍රවණතාවය එහෙම නැත්නම් කුසලතාවය එහෙම නැත්නම් විභව ශක්තිය දන්නේ නැති කම නිසා. දන්නේ ਸਰවචනංශ විතරයි. උන්වහන්සේට ආශය අනුසේ ඥාන තියෙන නිසා උන්වන් දන මනුෂ්‍ය ක්‍රමම නිවනක් කිය. හැම කෙනෙක්ම තර්ක කරන්නේ මම නිවන් දැකලා නෑ කියන. දැන් ළඟ කෙදලා ලංකාවේ රහත්ුණයි කියලා කියන්න දඟලන කට්ටියකුත් ඉන්නවා. සෝවාන් වුණා කියලා කියන දඟන කට්ටියකුත් දඟලනවා. ඒ වගේම මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරෙන් ධ්‍යාන ලැබුව කියන කට්ටියකුත් තියෙනවා නම් හරි සතුටුයි ඒක. මොකද මෙතෙක් කල් එහෙම එකක්වත් තිබුණේ නැහැ. තිබුණේ එහෙම අම්මෝ බෑ මෛත්‍රී බුද්ධ ශාසනය තමයි වැඩක් කරන්න තියෙන්නේ මේකේ බෑ. මේකේ තියෙන්නේ මතු බුදු වෙන්න පින් කරන්නේ කියලා කියතපු ලෝකේ අපේ ජීවිතය ඇතුළත මෙන්න පඳුරකට ගහනකොට රහතන් වහන්සේලා දෙතුන් නමක් පයින්න සයිස් එකට ඉන්නවා දැන් ලංකාවේ. තමයි බුදුරුත් ඉන්නවා. ඒ වගේම මාර්ග ඥාන ලැබු කට්ටිය අන්ධහැරපා. එන්න අපි ළඟට සුමානේ දිවන් දක්කලා දෙන්න. නැත්තම් මේ දේශනෙට අහන්න ඔන්න සෝවාන් වෙනවා. මේ පොත කියවන්න ඔන්න රුපියල් 150යි නිවන. නරකේ මන්න ආයෙම කැමති. ඒ වගේ 1 2 3 4 කියනකොට ධානා හතරම පන්නන කට්ටියක් තියෙනවා. හොඳයි. මම කිසිම තරහක් නැහැ. ඒ මොකද අපි පටන් ගන්නකොට මම දන්නවා 77 78 ඔහොම හුලඟක්වත් තිබුණේ නැහැ. අන්තිම රහතන් වහන්සේ හිටපු තැනට ගිහිල්ලා වඳින්න තමයි අපි කාලේ ගියේ. මේ තමයි මලිය දේව මහරතන් හිටුවේ. අනේ ඉතින් ඒක ඉවරයි. පෙට්ටියට එන ගහලා ඉවරයි. දැන් ඉතින් නෑ කියලානේ තියෙන්නේ. දැන් නෑ. තම්බිලත් ඉන්නවා. නිවන් දැකලයි කියලා කියනවා. මුස්ලිම් මිනිස්සු, කතෝලික මිනිස්සුත් කියනවා. ඒ නිසා අපි අවදි වෙන්න ඕනේ මේ යුගයට. මේ පස්සට දාලා කුල්ලෙන් වහලා මලකට කන්න මොලේ තියන්නේ නැතුව මේක වැඩ ගන්න පුළුවන් පැති ආනියතින් බලනකොට මේ ප්‍රීති චෛතසිකය පැතිරෙන ගතියක් තමයි තියෙන්නේ. පිනායන ගතියක් තියෙනවා. ඒක අනිත් පැත්ත තමයි සැකේ. විචිකිච්ඡා. නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙන තාක්කල් හැන්ද වෙනකන් කී ලක්ෂයක් දෙයට විචිකිච්ඡා කරනවාද කියලා කියනවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන්නේ අකුසල සමාපත්තිය විතරයි. වෙච්චි වැරදි ගැන පශ්චාත්තාප. කරන්න තියෙන දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ ළඟ ඉන්න එකන කරන වැරදි ටික විතරක් දකිනවා. ඉර දැක්කත් ඒකේ තියෙන ලප ටික තමයි දකින්නේ. හඳ දැක්කත් ඒකේ තියෙන ආවාට තමයි දකින්නේ. හඳ දකින්නේ මේ මේ නිසා අපට ප්‍රීතියක් ලබන්න බෑ. මේ නිසා ලෞකික ලෝකෙත් බෑ අපට. ඊට පස්සේ නිරාමිෂ ලෝකෙත් බෑ. ඉතින් ඒ නිසා මේ විචිකිච්ඡාව යටපත් කරලා නැත්නම් විචිකිච්ඡාව තලාවබලා ප්‍රීතිජයසිකේ මතුවෙනකොට බුදුජාන් වහන්සේ කියන්නේ කාන්තාර කියන මිනිස්සෙකුට ക്ഷේම භූමියක් දැක්කා. ക്ഷේම භූමියට යන්න ඕනේ නැහැ. දැන් දකින්නකොට ക്ഷേම භූමිය දන්නා. දැන් මේ දිශාවේ ക്ഷേම භූමියක් වෙන නිසා ව්‍යාල තිරිසන්නුගේ, යක්ෂයන්ගේ, ප්‍රේතින්ගෙන් අනතුරු වෙන්නේ ക്ഷേමේ ලැබෙනවා. ඒ ക്ഷേමය තමයි යෝගාවචරයට සැකයක් වෙන දැන තියෙන ക്ഷേමයට තමයි මූල කර්මස්ථානය කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරයට එන ඕනේ කරදරයකදී ඕනේ බාධාකදී ඕනේ හිත කැඩිච්ච වෙලාවේ මූල කර්මස්ථානේ පේන තෙක් අහලේ තියෙනවා නම් හිතට මොකක්වත් වෙලා. බාහන අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ඒක තමයි අපිට මේ ආරම්භක ආදුනික ආධිකම්මික යෝගාවචරයකට කියන්න තියෙන්නේ. Taman ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන්කම තියෙන තාක්කල් ඒ කෙනාට නිවනට කිසි බාධාවක් මේ හිත නැත්නම් මේ සතිය Taman ඉන්න ඉරියව්වට ගන්න පුළුවන්කම තිබුණාට හිතවිලි එන එක නතර වෙන්නේ නැහැ. වේදනාව එන එක නතර වෙන්නේ නැහැ. සද්ද එන එක නතර වෙන්නේ නැහැ. එයාට කරන්න තියෙන ප්‍රීතිය දැනවීම සඳහා විශේෂයෙන් විපස්සනායි. කොච්චර සද්ද ඇහුණත් නැත්නම් සද්දෙන් බාධා වුණත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න මම ඒ වළක්වන්න බෑනේ සද්ද වලට. මට කොච්චර හිතවිලි ආවා. වැල් වටාරන් හැදීදී කතන්දර කොට කොට ගියත් ඕන වෙලාවක ඒ හිතවිලි වීති ආශ්‍රේ ප්‍රවාහයේ ආස්සේ මම ඉඳගෙන ඉන්න බව මට දැනගන්න පුළුවන්ද වේදනාව ඇවිල්ලා වේදනට්ඨ වෙලා කෙලෙන අවස්ථාවක් වෙන්න පුළුවන් ඒත් මම ඉන්නේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන එක බලන්න පුළුවන් නම් උන්දට යෝගාවචරයි කිය. බලල නෑ මට පුළුවන් වේදනාවම තමයි දත එකක්ම නම් තමයි බඩ එකක්ම නම් තමයි ඉති එකක්ම තමයි නමුත් මම ඉඳගෙන ඉන්න බව දන්න දන්නවනම් ඒ එතෙන්ට එන්න පුළුවන් බවට විශ්වාසය පහළ වෙලා තියෙනවනම් ඒ යෝගාවචරයට සැකහැර දැනගන්න පුළුවන් සද්ද වේදනා හිතවිලි වලට මේ ඉරියව්ව දැනගැනීමේ ශක්තිය නැති කරන්න තරම් බලයක් නැතය. එනතන් සතිය කියන චෛත්‍යකේ ඉස්සරහා ඔය මොනම කෙලෙසකටත් හිටගෙන ඉන්න බෑ. මේ යෝගාවචරය සතිය ඉස්සර නොකරන නිසා තමයි මේ සමාධියට ප්‍රඥාවට ඉස්සර කරන්න ගියාට පස්සේ තමයි කියන්නේ මගේ හිත කැඩුනා භාවනාව කැඩුනා සමාධිය නැති වුණා নানা ආකාර ගණ බින්දම් ගන්න. ඒ නිසා මේ නිස්සාරණ වනේ ලේසි මාර්ගයක් හොයන්න තියෙනවා. ලේසි කියන්න බෑ ප්‍රයෝග මාර්ගයක් මේ වැඩමුළුව කරන්නේ සතිය ඇති කරන්නයි. සතිපත්තහණයටයි. ඒ නිසා මොන්න කරදර දිනුනත් තක්මන් කරන වෙලාව මම ඇවිදින්මින් ඉන්නේ බව දන්නවනම් මන්නම් ලකුණු 100 100ම තියෙනවා. මොන වේදනා හිතවිලි සද්දත් ආවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් 100ක් ලකුණු හම්බෙනවා. එයාට කියන්න පුළුවන් නම් මට හිතවිලි නැතිකොට ආස්වාදයේ සීතලයි, හිතවිලි නැතිකොට ප්‍රසවාසයේ උණුසුමයි. මට හිතවිලි අස්සෙන් ආනාපානේ බලනකොට මට එච්චරනම් විස්තර පේන්නේ නැහැ. මේක ආස්වාස මේක ප්‍රසවාසය කියලා වෙන් කරගන්න පුළුවන් කියලා මම 100ට 101ක් ලකුණු දෙනවා. මොකද එයා බලන්නෙම මේ හිතවිලි ගැන නෙවෙයි. හිතවිලි අස්සෙත් ආනාපානේ බලනවා. වේදනාශ්‍රිත ආනපාන බල. ශබ්දාශ්‍රිත ආනපාන බල. එතකොට අර කරදරයක් නැති තැන ආනාපාන බලන එක අපි කියනවා සමත ලක්ෂණ ලැබෙනවා. සද්ද වේදනා හිතවිලි අස්සෙත් ආනාපානෙ ලැබලා ආනාපානෙ බලලා සැකහැර ගන්න ගන්න පුළුවන් නම් විචිකිච්ඡාට කන හරහ පාරක් ගහලා මට මගේ සතිය මට තියෙනවා. මගේ ඉරියව්වේ මාව ඈත් කරන්න කාටවත් බෑ. හැම වෙලාවෙම නැති වුණාට ලදලද වෙලාවේ විචිකිච්ඡාව දුරුවන් කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන දේ තමයි ඉරියව්වත් එක්ක ඇසුර පවත්තන එක. ඕන වෙලාවක ඉරියව්වට එන්න පුළුවන් නම් කිසිම භාවනාවට බාධාවක් වෙලා නැහැ. අන්නේ නිසකතාවයේ ගණ්ඩ යෝගාවලට විසුද්ධි පහ හතරක් පහු කරන්න. චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි ගියාට පස්සේ තමයි යෝගාචරය දන්නේ. නැත්නම් සැකහැර දැනගන්නේ ඕන ඉරියව්වක ඉන්න ගමන් වේදනා හිතිලි සද්ද එන්න පුළුවන්. ඒ මොන්න වේදනා හිතිලි සද්ද ආවත් මම ඉන්නේ මේ ඉරියව්වේ කියලා දැනගන්න පුළුවන් කෙනාට සැකහැර කියන්න පුළුවන් භාවනා කරන කෙනෙක් කියලා. සතිය තියෙන කෙනෙක් කියලා. ඉතින් මෙන්න මේ ටික අපිට සම්ප්‍රදාන කුල දහම් පාසලේ ඉගෙනන්නේ නැහැ. අපිට කිසිම භාවනා මධ්‍යස්ථානයක මේක විස්තර විස්තරව කෙරෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාම අහන්නේ අනේ ස්වාමීන් වහන්සේ හිතවිලි වෙන එක නැති කරන්නේ කොහොමද? අනේ මට වේදනාවක් නැක නැති කරන්නේ කොහොමද? අනේ මට සද්ද ඇහෙනවා මේක නැති කරන්නේ කොහොමද කියන්නේ තද්ද ද්වේෂයක් තියෙන. එන හැම හිතවිල්ලකටම වේදනාවකටම සද්දයකටම අනිච්චන් දුක්ඛං අනත්තං කියලා තමයි කියන්නේ. හැබැයි කියවෙන්නේ නැද්දකින් ඔබ තන්නොදෝමකින් කියන එක තමයි කියවෙන්නේ. ඒ නිසා කවුරු හරි නිත්‍ය දුක්ඛං අනත්තම් භාවනා කරනවා කියලා කියපු ගමන් මම දන්නවා උන් දැ කරන්නේ නැද්දකින් ඔබ තන් නොදොමකි නැද්දකින් ඔබ තන් නොදොමකි නැද්දකින් ඔබ තන් නොදොමකි ඉතින් ද්වේෂනේ ඉතින් වඩන්නේ මොකද්ද ප්‍රීතියද එහෙම නැත්නම් සැකේද කියලා හිතන්න බෑ අපි කොච්චරක් අකුසල් සමාපත්තියට යනවද කියලා බලන්න කවදද අපි මේක පටහැරලා හරියට පටතිගේ බස්සන්නේ ඔය කොච්චර හිතවිලි වේදනා සද්දාවත් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඉඳගෙනට ආනාපානේ බල්ල පුරුදු කරගෙන කරුවොත් නම් මට ආනාපානේ බලන්න පුළුවන්. මම ඇවිදිනකොට ඉඳගෙන නෙමෙයි කියලා දැනගන්න පුළුවන්. කොච්චර හිතවිලි ආවත් මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. නැත්නම් ඉඳගෙන සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා අල්ලපු කෙනා මම ඇවිදිනකොට කොච්චර හිතවිලි ආවත් මේ වම මේ දකුණ කියලා මට අතරින් පතරින් දැනගන්න පුළුවන්. මට කොච්චර වේදනාවක් දැනගන්න පුළුවන් කොච්චර සද්දාවක් කියලා මෙන්න මේක කටහ ඇරලා තුයක්තව ප්‍රතිබලව කියන කෙනාගේ ප්‍රීතිය ගන්න මායයටවත් බෑ. ඒකට කොච්චර කල්යයිද කියලා කියන්න මට දන්නේ නෑ. මේ දවස් 15 වැඩමුළුවක් නිසා මට පුළුවන් වෙයි ඉන්ජෙක්ෂන් දෙක තුනක් දෙන්න අතරමඟදී. නමුත් මේ පළවෙනි දවසේ මම කියන්නේ මේක සඳහා ਸਰුවචනාංශ මේක කියලා දෙන්න අරන් තියෙන ප්‍රයත්නය මේකට අරගෙන තියෙන ක්‍රමවේද දිහා බලනකොට බුදුහාමරණ මහා ප්‍රඥාව තිබිලා විතරක් නම් කරන්න බෑ මේක. මහා කරුණාවකින් මේක කියලා තියෙනවා. මං කියන්නම් දේශනා හමාර කරන්න ඉස්සලා එක නිදර්ශනයක්. එතකොට තේරෙයි අපි මේ වාර්තාව සකස් කරන්න ඕනේ කොහොමද කියලා. බුදුජාන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් gedara dore හරකා බාන රත්තරන් මිනිමුතු අඹ දරුවන් ගැන කතා කර කර ඉන්න ජීවිතයක් තියෙනවනේ. ඒක කක්කණේකේ. ඒක සංසාරේනේ. ඒක තමයි අපාය කියන්නේ බුදුහාමරගේ පැත්ත. ඉතින් උන්දට හිතුනොත් මේක කාල පරිප්පුව හරියන්නේ නැහැ. අනේ සම්පරායික වශයෙන් මම ටිකකට හරි ගිහි ගෙයින් නික්වෙන්න ඕනේ කියලා හිතනවා කියලා. පැයකට නැත්නම් පොයි දවසකට නැත්නම් වරුවකට බුදුජානන්සේ සඳහන් කරන්නේ උන්දයි ඊට පස්සේ ගියයි කියලා හිතන්න අරණ්‍යයකට ගියයි කියලා හිතන්න ශූන්‍යාකාරයකට ගියයි කියලා හිතන්න රුක්ක මූලයකට ඉතින් ආනන්ද හැමතුරෙන් අහනවා ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතු පාසාද චුල්ල ශුන්්‍යත සූත්‍රයේ මේ මේ මිගාර මාතු පාසාදේ කියන අරණ්‍ය ජීවිතය අපි ලැබුවට පස්සේ අපි දන්නවා මේක අභිරමණය කරන තාක්කල් මේ අරණ්‍යයට ආවයි කියලා සතුට වෙන තාක්කල් අපේ හිතේ අමුදරුවන් ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ හරකා බාන පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. රත්තරන් මිනිමුතු ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගෑනු පිටිම ගැන ප්‍රශ්නයක් අපිට නැහැ. තියෙනවනම් ප්‍රශ්නයක් නිගාර මාතු භාෂාදේ කියන අරණ්‍ය පිළිබඳ ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. ඒ නිසා මේ පොඩි ප්‍රශ්න ටික නිසා සංසාරයක් ප්‍රශ්න අපි අයින් කරනවානේ. ඊවල දොරල අපිට අමතකයිනේ. ඒක නිසා එයා ගමක් සම්බන්ධ, අමුදරුවන් සම්බන්ධ, හරකාබාන සම්බන්ධ, රත්තරන් මිනිමුතු සම්බන්ධ, ඥාන පිළිම සම්බන්ධ ආතතියෙන් ශූන්‍යයි. හැබැයි අරණ්‍ය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අරණ්‍ය පිළිබඳ ආතතිය තියෙනවා. අරණ්‍ය පිළිබඳව ධරතේ තියෙනවා. දැවිලි දැවිලි තියෙනවා. ඒකෙන් ශූන්‍ය නැහැ. නමුත් අර අයින් කරපු ධරතේ දැවිලි දැවිලි වැඩි නිසා මේ ලැබිච්ච පුංචි ධරතය වෙහෙත පෙළන ගතිය, තවන ගතිය යම් ප්‍රමාණික ශූන්‍යතාවයක් කියලා අරණ්‍ය වාසය අභිරමණය කරන්න පුළුවන් නම් හොඳට විතරයි නිවනක් ලැබෙන්නේ. අරණ්‍ය වාසී කියන්නේ ඒක තැප එකක් නෙමෙයි. ඒක විශ්ින් ඒක කරදරයක්. නමුත් ඒකට ගිය නිසා ගමක් දුක් කරදර මගෙන් අයමාරුයි. නමුත් දැන් අරණ්‍ය වාසයක් කියලා එකක් තියෙනවා. ඒකේ ලයිට් නෑ, ඒකේ වතුර නෑ, ඒකේ හයිලේට්ස් නෑ, මොනවත් නෑ. ඒ නිසා එතන තියෙන දුක අභිරමණය කරන්නේ තර්කනේ. අච්චර දුකක් අයින් කරන්න මේ පුංචි දුකක් වාංගුවට ගත්තා. ඒ නිසා අරණ්‍ය වාසයේදී හම්බෙන හැම පීඩාවක්ම හැම කරදරයක්ම හැම වෙහෙසක්ම සතුටකට හේතුවක් කරගන්නවා ආමං ගමක නෙවෙයි. මම මේ කාම සැපේ ඉන්නව නෙවෙයි. මං අරණියට ආවේ ඕව ඉලාගෙන නෙවෙයි. ලදදීන් අද අපි දාන කනවා කියලා. අරණ්‍යයෙන් ලැබෙන මේ දරතේ දුක, පීඩාව, දැවිලි තැවිලි අභිරමණය කරනවා කියන එක පුදුමාකාර දානයක්. මුළු සංසාරෙම ගෙවන් දැමීමක් තමයි අරන්නේ කියන පුංචි දුක්තික බදාගත්තාම අර සංසාරයක් දුක් අයින් කරනවා. ඒක අරන්නේ ගත වෙච්චි ලක්ෂකින් එක්කෙනෙකුට තේරෙන්නද මන් දන්නේ. මොකද අරන්නේන් ඇවිල්ලා අහනවා මේ එයා කන්ඩිෂන් නැද්ද කියලා අහනවා මේ. මధుරෝ ඉන්නවද කියලා අහනවා. සර්පයෝ ඉන්නවද කියලා. ඉතින් නැත්නම් ගෙදර කියලා බම්බු ගහවංගු මේ ඉන්නේ මොකටේ? මේ ඇවිල්ලා මොන එයා කන්ඩිෂන් වලද? කවුරු හරි දෙන දෙයක් කාලා දෙන දේ පැදුරක බුදියා ගන්නවා මිස අරණියට එළ මේ දෙන දේ අබිරමණය කරන්න බැරි ගතිය ඒක ඒ ඇත්තෝ ඉන්න දවස් කාණ ඇතුළත චර්චුරු ගන්න ප්‍රමාණයෙන් කියයි. එතකොට පේනවා කැහි ගෑණි කියලා හොටු ගෑණි ගත්තා වගේ මේ ගෘහ ජීවිතය අතහැරලා දැන් අරණ්‍ය ජීවිතෙට ඒකට චර්චුරු ගගයි. දික්ක සාදේ හොඳයි ඔය කසාදෙට වෙන්නේ. දික්ක සාදේ හොඳයි ඔය කසාදෙට වෙන්නේ. අබිරමණය කරන්න වනපන්ත සේනාසනයක් රහත් වෙලා ඉන්නවා. කාම භෝගයක් මේ කවදාකවත් සමනය කරන්න බෑ කියලා බුදුසෙන්සේ දේශනා කළා. ඉතින් මොකද? එයාට ඕනෙම මේ ඉඳුරම් පිළිවීමේ සැප. ඒ නිසා අරණ්‍යගේ පැමිණ දුකක් පේනම කටුකොහලක් විදියට. කටුගයක් විදියට. නමුත් මේ ශූන්‍යතාවාදයේ දන්නවනම් සාපේක්ෂතාවයේ දන්නවනම් අරණ්‍යයේ තියෙන මේ අසහන, මේ ආතතිය, මේ දරතේ, මේ දැවිලි තැවිලි හොඳයි. ඉල්ලලා කාපු පරිප්පුවක්. ඒකෙන් වෙන්නේ මොකද? gedara dora අමතක කරන්න පුළුවන්නේ. කියලා මේ අරණ්‍ය වාසයට ගියා නම් අරණ්‍ය වාසී අභියෝග අභිරමණය කරනවා නම් උන්ද නිවන් දැකලම තියෙනවා. මෙන්න මේක පුළුවන් ද අපිට අඩුගානේ අසුවිරෝ ඥානයක් වඩපත් කරගන්න. අපිට පුළුවන් ද මේක යම් ප්‍රමාණයක චින්තාමය ඥානයක් වඩපත් කරන්න. යම් වෙලාවක අරහණිය අපහසුතාවයක් ආවට පස්සේ මේක සතුටු වෙන්න කාරණාවක් කරගන්න. ඔන්න ලයිට් කැපුවා. ආ හොඳයි. අරණ්‍යයට ආවෙ ඉතින් මේ ලයිට් ඉල්ලන්න නෙමෙයි. වතුර නැහැ. මේ දවස් හොඳට බලාපොරොත්තු වෙමින් ඉන්නේ මොකද ලයිට් කපනවා වතුර කපනවා ළඟ ළඟ. මේ භාවනාවට හරියට කමටහන් තියෙනවා මේ කාලේ. ඒ නිසා මధుරෝත්ති. ඒ නිසා ඔය රිලවුන් හොත්තටම තද වෙලා ඉන්නේ මේ කාලේ. ආයේ මොකුත් නැහැ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කෑල්ලක් කනවා. චුට්ටමල්ලි මෙතන කාපුවාම මේ ඇඟිලි ඇඟිලි වැඩ කරන්නේ නැහැ දැන්. ස්නායු කඩලා අරගෙන. ඒක නිසා මේ ඔක්කොම අරණ්‍යයට පැමිණීම නිසා ලැබෙන දෙයක්. ඉතින් කී දෙනෙක් හෙට උදේ වෙනකොට ගෙහිදල් තියෙද්ද නැහැ. මට හිත විශ්වාස කරන්න බෑ. මේව බනට කිව්වට පස්සේ මෑණියෝ හරි අපහසුකටපත් වෙනවා. සංවිධායකයාට හෙට රැයට ගිහිල්ලා කැන්සල් කරන්න වෙයි බුක් කරපුවා. මොකද මේගොල්ලෝ ඇවිල්ලා තියෙන එකට නෙවෙයි නං. නමුත් මං කියනවා ඵලයල්ලා යන්නේකේ ඵලයක්. අපි යන්නේ නැහැ. අපි යන්නෙත් නැහැ. මේ බණ දිගටම කියන. ඒ නිසා මේ වනය අභිරමණය කරනවා කියලා කියන්නේ අර තාක් ගමක දුක් අයින් කරන්න පුළුවන් වාංගු ශක්තිය නිසා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ අරණ්‍ය වාසය කරනකොට කයට හිත ගත්තයි කියලා හිතන්න. එක චිත්තක්ෂණේ කයට හිත ගත්ත ගමන් ගමක දුක් ඇත්තෙත් නැහැ, අරණ්‍යක දුක් ඇත්තෙත් නැහැ. තියෙනවා නම් තියෙන්නේ කයකට අදාළ දුක් ටික විතරයි. එතකොට ගමක් දුක් වලින් ශූන්‍යයි අරණ්‍යයක් දුක් වලින් ශූන්‍යයි. දැන් තියෙනවා දුකක්. දැන් තියෙනවා පිළීමක් කය හා සම්බන්ධ. ඉතින් මේ කය හා සම්බන්ධ දුක පැමිණි දුක් පැණි රහයි කියලා අගය කරන එකනට විතරයි සාසනයක් තියෙන්නේ. එයාට විතර ප්‍රතිපදාවක් තියෙන්නේ. එයාට විතරයි සාපේක්ෂතාවයේ අනුව එnde ende ende ende ශූන්‍යතාවයේ දියුණුවක් තියෙන්නේ. ඉතින් හුඟව දෙනෙක් හිතනවා භාවනා කරලා සතිය පිහිටුවලා කයට හිත ගිය ගමන් අම්මා මේක තියේයි මේ සාන්ත සුන්දර ගති. පිස්සු මේක ඇතුලේ දෙතිසක් කුණපති. මේක ඇතුලේ තියෙන හරියක් තියෙන නවතරෙන් වැగిන කාර්ලු. කිසිම මනබඳන මොනක්වත් නැහැ. ඒ නිසා කයට හිත ගිය ගමන් අවුරුදු 7ක් පරණ වැසිකිලි වලක් ගොඩ දැම්ම වගේ ළඟින් යනකොට නහය වහගෙන ඉඳ වෙනවා. ඉතින් යෝගාවචරය හිතන යකෝ gedara ඉඳද්දි මෙහෙම කුණු කුණු වලක් කොට දැම්මා වගේ නෑනේ. දැන් මේ කයට හිත යෑමම අමනයාට අසත් ධර්මය කරන එකට අකුසල සමාපatti කරන එකට වෙන අයියෝ කයට හිත ගියාම එහෙන් කා කියනවා මෙහෙන් නලියනවා කූඹි දුවනවා වගේ ඉදිකටු දුවනවා වගේ රත් වෙනවා සීතල වෙනවා ලයිස්තුවක් චෝදනා තියෙනවා. සද්ධර්මය දන්න එකන දන්නවා මේ ලයිස්තුවම මම ගමේ නෙවෙයි ඉන්නේ අරන්නේ නෙවෙයි ඉන්නේ මම ඉන්නේ කයේ බවට ලකුණ. මෙන්න මේක ප්‍රීතියට කාරණාවක් කරගන්න පුළුවන් නම් මේ පැමිණි දුක ප්‍රීතියක් පාඩ පැමිණි පෙන්ඩහක් කරගන්න පුළුවන් නම් මම පැහැදිලිවම කියන උන්දට විතරයි මේ ශාසනය තියෙන්නේ. උන්දට විතරයි භාවනා ජීවුණාවක් තියෙන්නේ. උන්දට විතරයි සාපේක්ෂතාවය තේරෙන්නේ. උන්දට විතරයි ශූන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා මේ කයට හිත ගත්තට පස්සේ දැනෙන දේ සතිය පිහිටවනට සතිය පිහිටීමට සාධකයක් කරන බව ලියන පළවෙනි වාක්‍යයෙන් කියතයි. ඒක කරදරයක් කරගන්න මනුස්සයාගේ ගන්ධස්තරේ ලියුමෙන්ම කියන්න පුළුවන්. මූණ බලන්න ඕනේ. කවදද අපි මේ චින්තමේ චින්තාමේ විප්ලවය ඇති කරගන්නේ? යම් වෙලාවක කායට හිත පිහිටියානම් අපි නෝ කායගත සතිය කියලා. කාගියාසි කාය අනුපස්සනාව ඒ එන ඉදිරිපත් වෙන දේ හැම එකකින්ම කය මේ සතිය කායගත සතිය වර නැගෙනවා ඒකේ හොඳක් නරකක් හොයන්න යන්න එපා කෝකත් හොඳයි ඒකේ තියෙන තාක්කල් ගමක් කරදර අපේ හිතේ නැහැ අරණ්‍යයක් කරදර හිතේ නැහැ කායක කරදර තියෙනවා දැන් අපි දන්න ප්‍රමාණයක් කරදර තියෙනවා මෙන්න මේ කරදර සියල්ලම දැනගෙන ඒක ද්වේෂයෙන් තොරව පැකිලීමකින් තොරව විචිකිච්ඡාවකින් තොරව සැකයකින් තොරව වාර්තා කරගෙන මම කියන රහත් වෙන්න ඕනේ කියලා. එතකම්ම යා මේ කයෙන් දැනෙන හැමදේම කරදරයට ගන්නවා. ඉඳගෙන ඉන්න බෑ, කය රිදෙනවා. එහෙම මේ සත්තුනා කියලා. එහෙම නැත්නම් ආනාපානෙ හිත යන්නේ හිතවිලි වේදනා සද්ද වෙනවා. සක්මන් කරන්න බෑ වැනෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න බෑ කය වැක්කිරෙන්න පටන් ගන්නවා. මේ සේරම සතිය ආනිසංසනේ සතිය පිහිටවපු නිසා ඇතිවෙච්ච දෙය කියලා මෙවුව පිළිබඳව සිනාමසු මොණින් ප්‍රීති පරණතා කියන විදිහට වාර්තාව ලියන්න රහත් වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරමු. ලියන්න නැවතත් ලියන්න ලියලා බලන්න මේක ලියලා තියෙන කන බින්දවත්ද? චෝදනා පත්‍රයක්ද? එහෙම නැත්නම් සතිය පිහිටවපු බාට ලකුණක්ද කියලා මේක තේරුම් ගත්තොත් දවස් තුනකින් කල්ප තුනක වැඩ සිද්ධ වෙලා තියෙනවා. කල්ප තුනක වැඩ සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි හිතාගෙන ආවේ මේ Nissanට ආපු ගමන් ඇඟෙන් රැස්වි දෙන්න පටන් අරගනි. කටේ මානෙල් මල් සුවඳ දෙන්න පටන් අරගනි. අසුචි ටිකක් අතරම් පාට වෙයි. පිස්සු මොකක්වත් වෙන්නේ කුණු පංචස්කන්ධේ කුණු පංචස්කන්ධෙම තමයි. මෙතෙක්කල් වහන්න ගිය වැහුම් ඇරලා මේක පේන්න පටන් ගන්නවා. ආනේක වාර්තාගත කරන්න පුළුවන් නම් මේ පීටි භරණතා විදියට මේ කයේ මේ ඇති වෙච්ච වෙහෙස ප්‍රමෝදයට කාරණාවක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියට කාරණාවක් කරගන්න පුළුවන් නම් සති සම්පජඤ්ඤයට කාරණාවක් කරගන්න පුළුවන් නම් ඒක ඒ වචන වලින්ම සරුවචනාංශේ පොට්ටපාද සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා මේ දැනෙන වෙහස මට කයට හිත පිහිටිය බවට ප්‍රීතියක් කරන්න ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් උන්දට කරදර කරන්න කරන්න හැම කරදරයකින්ම සතිය පිහිටනකොට මායя නිකම්ම මෝහණයටපත් වෙනවා ඒක භාවනාවේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කතා කරන්නේ. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක්. ඊට පස්සේ පොඩ්ඩක් එහාට ගියාට පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා මේ කය කියන හතරමා ධාතුන් වේලාවට මතුවෙච්ච එක ධාතුවක් අපිට වායෝ ධාතුව මතුවා. මේ වායෝ ධාතුව හොඳට බලන ඉන්නකොට වායෝ ධාතුව කරදර පැත්තට යනවා. ඇඟ නලවනවා, බිම වක් කරනවා, හොල්ලනවා. එතකොට එයා දන්නවනම් දැන් මේ වායෝ ධාතුව ගැන දන්නකොට පඨවි ආපෝ තේජෝ වල කරදරේ නැහැ. එක ධාතුවක පමණයි තියෙන. ඒකට කයක කරදරත් නැහැ. වායෝ ධාතුවේ කරදර විතරයි තියෙන්නේ. අරකත් හතරෙන් එකට අඩු වෙලා තියෙනවා. ඒ නිසා වායෝ ධාතුවෙන් ආපු සැපක් හෝ දුකක් සතිය ලකුණක් කරගෙන ඉදිරි ගමනක් කරගෙන ප්‍රතිපදාවේ දියුණුවක් කරගෙන ඒක පිළිබඳව අම්මා තමන්ගේ දරුවගේ හුරතලයක් තාත්තට කියනවා වගේ තාත්තට කියලා දරුවට ගස්සන්න නෙමෙයි ඒ කියන්නේ. මේ දරුවා ඉස්සර වගේ නෙමෙයි මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා වගේ. මේ වායෝ ධාතුවේ හුරතලේ දැකලා චෝදනා කරන එකක් නැහැ. මේක මීට වැඩිය දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම මේක කියනවා. ඒ මොකද්ද? ඒ විදිහට මේ කයට හෝ මොකක් හරි මතුවෙන ධාතු ලක්ෂණ හිත දැම්මට පස්සේ බරපතල විදිහට යෝගාවචරණ නිවන ධනව මතුවෙන්න පටන් ගන්නවා. කාමච්ඡන්ද එනවා, ව්‍යාපාද එනවා, නිදිමත එනවා, හිටගෙන නිින්ද යන පටන් ගන්නවා. අතීතනාගත පශ්චාත්තාව තා කුකුස් ඇති වෙනවා. විචිකිච්ඡා සැක. මෙන්න මේ පහ අත්මතුණයි කියලා කියන්නේ යෝගාවචරයා කාමය 100%ක්ම දුරු කර බවට හොඳ සාධකයක්. කාම සංඥාවට මේ නිවර්ණ කියන්නේ කාම සංඥාවකට හිත ගියයි කියලා කියන්නේ යා කාමයේ අසේත විරාග නිරෝධෝ. එයා ළඟ කාමේ නැහැ දැන්. කාම සංඥාව ඇවිල්ලා. ඒක නිසා මේ මතුවෙන මතුවෙන නීවරණයක් වාසනාවක් කරගත්තොත් මේක කාම සංඥාව දැන් ඇවිල්ලා තිනවා කාමයේ දුරුවන් කරබට ලකුණක් කරගත්තොත් යෝගාවචරය මේ නීවරණ එනකොට නද්දකින් ඔබතන් නොදොමකින් කියන එකක් නෑ. එයා කියාවි මම gedare ඉඳ යනනම් කාම ලෝකේ හිටියනම් මම කාම මිත්‍යාචාරය කරා. දැන් කාම මිත්‍යාචාරය කාම ඡන්දේ තියෙනවා. මම දන්නවා. නිසා කාම මිත්‍යාචාරය කරලා විචක්‍රමණය කරනවට වැඩිය හිතේ කාමච්ඡන්දේ කියලා තියෙන එක දැනගනත් ඒක පිටින්ද පශ්චාත්තාප නොවි ඒක සතහන් කරන්න. කමඨාන් වාර්තාවට ඇතුල් කරන්න. ආයෙත් මම කියනවා රහත් වෙන්න ඕන. මොකද අපි කාමච්ඡන්දේට වෛර කරන එක කරන්නේ. මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ කාම මිත්‍යාචාරයේ වෙනුවට දැන් තියෙන පුංචි කරදරයක්. ඒක දන්නවනේ. ඒකට ව්‍යාපාදේ ආවයි කියලා නුසුක්ෂණා ගති. සත්තු මරනවා නෙවෙයිනේ. හොරකමක් කරනවා නෙවෙයිනේ. මම ළඟ තියෙන සතෙක් මරන්න තරම් තරහක් හිතේ. මරලා නැහැ. ඉතින් තමයි මේ ව්‍යාපාදේ කියලා කියන්නේ සතෙන් මරන හොරකම් කරන විතික්‍රමණය වෙලා නැහැ. මෙන්න මේක සතුටින් වාර්තා කරන්න පුළුවන් නම්. ඊළඟට නිදිමත. සක්මන් කරනකොටත් නිදිමත එනවා. අදත් ප්‍රශ්න දෙකක් කියලා තියෙනවා පරියංගයට ආවට පස්සේ වැක්කෙරෙන පටන් ගන්නවා. ඉතින් මේ කියන්නේ රා කාමච්ඡන්දේ ව්‍යාපාදේ නැති වෙනකොට නිදිමත ඉස්සරහට එනවා. කාමච්ඡන්දේ තියෙනකොට නිින්ද යන්නේ නැහැ. ද්වේෂයෙන්කොට නිින්ද යන්නේ නැහැ. දැන් මේ දෙක නැතුණාට පස්සේ නිදිමත කියලා කියන්නේ දැන් මේ කාමච්ඡන්දය ව්‍යාපාදය පොඩ්ඩක් ඔලුව පාත් කරගන්න. මෙන්න මේක දන්නවනම් යෝගාවචරය. නිදිමතට පාවඩේලාවි. නිදිමතට වටතිර බඳීවි. ශේෂත් අල්ලාහයි. හැබැයි ඒක දන්නේ නැත්නම් ඉතින් බබා දොයි බුදු වෙන්න ආවට බුදු වෙන එක තමයි වෙන්නේ එතකොට. එන්නේ නම් උඩ පැනගෙන බුදු වෙලා යන්න ගොරෝ ගොරෝ බුදු වෙන. ඒ මොකද නිින්ද විශේෂයි hina වෙලා බලන්න දන්නේ. ඒක පීති පරණතාවේ දන්නේ. නිසා නිින්ද එනවා නම් එන්න ආරින්. එන්න ආරලා ඒකට සතුටින් යන්න බලන්න. බලන්නේ නිින්ද එන වෙලාවේ කාමයේ තියනවාද කියලා හිතේ. බලන්නේ නිින්ද වෙලාවේ ද්වේෂයේ තියනවාද කියලා හිතේ. ආහන්නේ දෙක ප්‍රයෝගයෙන් යටපත් කරලා පස්ස තමයි නිදිමතේ. ආහන්නේක යෝගාවචරය සමාදන් වෙනවනම් සැකේ පැත්තක දාලා. ඔක බුදුහාමුදුරන් කරලා දෙන්න පුළුවන් කියලා හිතනවා. සාරිපුත්‍ර සාංශලෝක කරලා දෙන්න පුළුවන්. කොච්චර නිදිමතකට පරිශ්‍රණය කරත් නිදිමත එන්නේ ඒ ගැන දැනගෙන යන මනුස්සයට ලාභෙට පරිශ්‍රණකාරයක් වගේ. අමුද්‍රව්‍යයක් වගේ කියලා නිදිමත ගැන නැගිටලා සතුටින් නැත්තම් අවදියෙන් යන්න පුළුවන් නම් නිදි මතර මොනවක්වත් කරගන්න බෑ. එක දවසෙන් නම් බැරි වෙයි දවස් ගානක් උත්සාහ කරන්න. අතීත පශ්චාත්තාප අනාගත පටිකංකන මේ දෙකම ආවට ඒක කාම සංඥාවක් විතරයි කාමෙ නෙවෙයි. දැන් මේ කාම සංඥා හොඳයි කාමෙ දුරුවන් කරන්න නිසා. විචිකිච්ඡාව අශ්‍රද්ධාව නෙවෙයි. අශ්‍රද්ධාවේ ලාභක ලාමක කැලලක් අපිට බුදුහාමුදුරගෙන සද්ධාව තියෙනවා. නමුත් මේ ආනාපානේ හරි ගිල ඉරියව් දිහා බලපුවම ඔක්කොම සිද්ධ වෙනවද කියලා සැකයක් තියෙනවා. ආනාපානේ බලුවොත් ඔක්කොම සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. ශක්මන් කරනට ඇවිදින බව දැනගන්න ඔක්කොම සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. වම දකුණු දැනගත්තම ඔක්කොම සිද්ධ වෙයිද කියලා සැකයක්. ඒ කියන්නේ බුදුහාමරෝ කෙරේ තියෙන සැකේම තමයි කෑල්ලක් මෙතන තියෙන්නේ. දැන් බුදුහාමරෝ කියන සැකයක් නැහැ. දැන් තියෙන පොඩි කෑල්ලකනේ කියලා මේ විචිකිච්ඡාවත් හොඳ දෙයක් වශයෙන් නැත්නම් මේ නීවරණ ටික කාමය ශේෂ නැතුව දුරවන් කිරීමේ ලකුණක් කරගන්න දන්න කෙනාට නීවරණ එනකොටම සතුටු වෙනවා. මේ භාවනා කරන අයද විතරයි නීවරණ තියෙන කාම භෝගීන්ට ඕම එකක් නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට ඕම එකක් නැහැ. කතෝලික මිනිස්සුන්ට එහෙම ගන්නෑ. භාවනා කරන කාර්යය දරදී. හිතනවද කවදා හරි ඔය කොච්චර පාරමිතා පිරුවත් නීවරණ දකින්න නැතුව මේ කඩමින් පිම්ම පණින්න පුළුවන් කඩීම. බෑ. දැන් නීවරණ එනකොට නීවරණ વિશેයි පීති පරණතා විදියට නැත්නම් විශේෂ විචිකිච්ඡානේ පැත්තම ප්‍රීති කියන්නේ මේ පැමිණිච්ච මේ නීවරණ ටිකක් විශාල කාමයක් නැති බවට ලකුණක් කියලා ඒකේ හොඳ පැත්ත ප්‍රමෝද පැත්ත දැක ගන්න පුළුවන් වෙච්ච දවසට ඒ යෝගාචර නීවරණ ගැන කතා කරන්නේ අලුගෝෂුවෙක් වශයෙන් නෙවෙයි. ගිටහපු ගැරන්ඩියෙක් විදියට බලනවා නෙවෙයි. හොරෙක් විදියට බලනවා නෙවෙයි. දන්නවා මගේ හිතට වෙනදාට වඩා කාමච්ඡන්දේ තේරෙනවා. ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් මේවා පිළිබඳව විද්‍යානුකූල වார்த்தාවක් ඉදිරිපත් කරන්න රහත් වෙන්න ඕන. නැත්තම් ධම්මානුපස්සනාටකන් හිත දියුණු වෙනවා. දැන් අපි කරන්න හදන්නේ ඒක ඇසුවිරු ඥානයක් කරගන්නවා. චින්තාමේ වශයෙන් බලනවා. පුළුවන් ද කියලා බලනවා මේ නීවරණයක් ආවත් ප්‍රීතිය පහල කරන්න. කායට දුකක් ආවත්, හිතවිල්ලක් ආවත්, වේදනාවක් ආවත් ප්‍රීතිය පහල කරගෙන මේක මම අපේක්ෂා කරගෙන යන්නේ. මේක නැතුව මට ඉදිරියට යන්න බෑ. හැම කෙනාටම හැම එකම ඉන්නේ මගේ චර්චිත අනුව පැමිණිච්චදී. මම බලනවා කියන ඒකට සිංහලය දාලා තියෙන ලස්සන වචන තමයි පැමිණි දුක් පැණි ගහයි කියන්නේ. සිංහලේ පැරණි වචනයක්. පැමිණි දුක් පැනිරා. ඒක නිවන් දෙනවා. පැමිණි දුක් මගාරින එකනට සුද්ධ වශයෙන් ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ අපාය තමයි කියන්නේ. මෙහෙන් නැග්ගා රේන් බහින දෙන අපාය. ඒක නිසා පැමිණි දුක් පැනිරා කර ගැනීම තමයි විපස්සනා වශයෙන් මේ පීති භරණතා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. උිටදී වෙනස් සමතෙන් කියන විදිහට දෙවෙනි ධානයේදී විතක්ක ਵਿਚාරයන් කිරීමේදී ඇති වෙන ප්‍රීතිය සඳහන් වෙන. ඒක තමයි පොතේ ගොඩක් කරලා සඳහන් වෙන්නේ. ඉතින් මම ඒක ඉතුරු කරනවා හෙටට ධර්මයට සාකච්ඡා කරන්න. අද මම උත්සාහ කළේ මේ පීති පරණතා කියන එක සමතිත සමාධියටම බර කරන්නේ නැතුව විදර්ශනා වඩන පුද්ගලයාගේ වුණත් හැකි සංඥාව හරහා එහෙම නැත්නම් සාධනීය චින්තනය හරහා මේ අපි කරා දැනටම ඇවිල්ලා තියෙන හැම කරදරයක්ම හරි පැත්තට දාගන්න පුළුවන්. ඒකට ඒකෙන සතුටින් භාවනා කරනවා සබාවට සමස්තයක් වශයෙන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ප්‍රශ්න අඩු වෙනවා. මේක පේන්න තියෙනවා භාවනා නොකරන කෙනාට උනා. මේ ගතිය කාගේ ළඟේ හරි ජීවිතයට ඇතුළු වුණා නම් එයාට භාවනා නොකරන කෙනාට පේනවා නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරී අස්සායන් ඊදිසෝපති මේව දරුවෙක් ඇති මමක් සැනසෙන්නේය මෙවැනි දරුවෙක් ඇති පියෙක් සැනසෙන්නේය මෙවැනි දරුවෙක් ඇති ගෑණියෙක් සැනසෙන්නේය කියලා අපෙන් මෙතෙක් වෙලා පිට පිට වෙච්ච ද්වේෂ සහගත යදහස් වෙනුවට අපේ තුලින් මේ පීඨපරණතාවය එන්න පටන් ගන්නවා ඒක හුද්දට තේනවා තිරසනුන්ට ඒක හොඳට තේනවා ගස්කොළන් වලට ඒක හොඳට තේනවා පරිසරයේ නිසා යම් දවසක මේ විප්ලවය මේ පෙරලිය වුණා නම් අපිට ඔන්න ධර්මයේ දැකලා ධර්මයේ හරහා බුදුන් දැක්කා කියන එක සිද්ධ වෙයි. එනේන දෙයට හොස ළඟින් මැසයන්න බෑ වගේ රොස් පරොස් නැතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් උන්දට නම් මෛත්‍රී බුදුහාමතෝ දැක්කත් අල්ලන්න පුළුවන් වේද කියලා සැකයි. ආ තමුසෙදෝයි මෛත්‍රී බුදුහාමර කියලා හේදාට ගිහිල්ලා. කද්දාකත් ගණන් ගන්නෑ. මේ ලැබිච්ච බුද්ධ ශාසනය බැන්න ඊගාරකේ බෑ. ඒ ශාපින් තියෙනවා, අත්දැකීම් තියෙනවා, උත්සාහය තියෙනවා. මම මේ උත්සාහ කරන්නේ ඒ අත්දැකීම් ටිකම මෙන්න මේ නිසි අර්ථකථනයට දාලා ඉදිරිපත් කිරීමේ ක්‍රම ඉසල ඉසල මේක කෘතිම වගේ තේරෙනවා. මේ නිකන් බොරුවක් නේ මං කරන්නේ තිබුණු එකම හරි පැත්තට දාලා සීනි ගාලා පෙන්නන්නේ හදන්නේ කියලා. නමුත් ඒක චින්තාමය මට්ටමට එලා භාවනා මට්ටමට ආවට පස්සේ අපේ ගමන වලක් ගන්න කිසිම කෙනෙකුට බෑ. මේක තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන ජපමන්ත්‍රේ මතුවෙන හැම දෙයකම ප්‍රීතිය හොයන්න ප්‍රීතිපරණතා එතකොට ජීවිතයේ සුඛ පරමාහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤාස පුද්ගලෝ උත්තරින් අපට විජ්ජන්තස කියලා නිවන් දකින්නකම් පැමිණෙන හැම දෙෙම වාසියට දාගන්න යන කෙනා යෝගාවචරයි කියන මේ සියලු දිනාට මේ ධර්ම දේශනාව අහලා තමන්ගේ යෝගාවචර ගති ඉස්මතු කරගන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.